ඉතින් මේ විදිහට අපිට කලාතුරකින් ලැබෙන මේ වගේ අවස්ථාවකදී ඒකට අපිට දන්න ඥානවලින් ප්‍රයෝග ඥානවලින් හැකිතාක් අපි අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න අමාරුයි. ඒක පිළිබඳව ගොඩක්ම අපහසුකම දන්නේ සරුවච්චන් වහන්සේ. උන්වහන්සේ තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ සඳහා ඒ විදිහට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් එක දිගට මේ කරුණු සම්පාදනය කරමින් නැත්නම් පාරමිතා පුරමින් ගමන් කළා. උන්වහන්සේට තරම් අපි කාටවත් ඉවසීමේ ශක්තියක් නැහැ. ඒක නිසා අපට ඒ තරම් කාලයක් එකම අදහසක් එකම අදිෂ්ඨානයක් ඉස්සරහින් තියාන ගමන් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ බව සර්වචනාංශය දන්නවා. ඒකයි උන්වහන්සේ අපු වෙනුවෙන් ඒ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළේ. නමුත් අපිත් අපි මේ බලාපොරොත්තු වෙන්නා වූ ඒ තුන්තරා බෝධියකින් යම් බෝධියක් අපේක්ෂා කරනවා නම් ඒ ඒ බෝධිවල ගැම්මේ හැටියට ලොකු ඉවසීමේ ශක්තියක් ලොකු කැපකිරීමක් කරන්න නමුත් ඒක අවශ්‍ය වුණත් අපට ඒ බැරිකම නිසා තමයි අපි මේ කේන්ද්‍රී ගාන්නේ, චරිචුරු ගාන්නේ, අමාරු වැටෙන්නේ. ඉතින් මේ අමාරු නොවැටි බෙදීම සඳහා සම්පාදනය කළ යුතුයේ එහෙම නැත්නම් අපි අනුග්‍රහ කළ යුතුයේ කාරණා අපි දැනගෙන හිටියේ නැත්නම් අපි ගොඩක් වටවලල්ල යනවා ඍජු මාවත තියෙන. ඒ නිසා සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් පස්සේ අපි වාගේ දුර්වලයන් සඳහා ඒ අනුග්‍රහ කටයුතු දේවල් අපිට වෙන් කරලා පුංචි කරලා පෙන්ලා දීලා තියෙනවා ලයිස්තු කරලා. ඉතින් අපි කරන්නේ ඒ සර්වචන් වහන්සේගේ සද්ධා වෙනොත් ධර්මයේ කෙරෙහි සද්ධා වෙනොත් අපි යදී සැදී පැහැදී කටයුතු කරන සංඝයා වහන්සේ වශයෙන්ොත් ඒ අනුග්‍රහයන් අතනෑර සම්පාදනය කරගෙන තමයි ඒ බහන භාවනා කෙරෙන්නේ. ඉතින් ඒ සඳහා උදීපාන්දරම මේ භාවනාවට සම්බන්ධ වෙච්ච ඇත්තෝ උපාසක උපාසිකාවන් සීලයක හිත පිහිටවලා අලුත් ආපු පරිසරයේ අලුත් උපාසක උපාසිකාවන් අතරේ අලුත් කාලසටහනකට අලුත් කර්මස්ථානයකට හිත අලුත් කරගත්තා. ඒක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපේ හිත අර පරණ පුරුදු මලකඩ කාපු මකුළුද බැඳිච්ච ඒ පරණ පුරුදු දේවල් වලම කැරක් කැරක ඉන්නවා. දැන් අපේ මේ සීලේ නිසා අපට අවස්ථාවක් ලැබුණා හිත අලුත් කරගන්න. ඒකට අපි කියන්නේ අනුග්‍රහ. සීල අනුග්‍රහ සීල අනුග්‍රහිතය කියලා කියනවා. ඒ වගේම අපි මේ වෙලාවේ ගෙදර හිටියානම් අපි රේඩියෝ එක අසාවි එහෙම නැත්නම් අරයට මෙයාට වුන්කන් දේවි අපිට කවදාකවත් ඒ ධර්ම දේශනා අනුග්‍රහිතයක් නැත්නම් සූත අනුග්‍රහිතයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ වගේ වෙලාවක් වෙන් කරගෙන කරන භාවනාවට කරන අනුග්‍රහිතක් වශයෙන් සුත අනුග්‍රහිතේ බෞද්ධ භාවයේ සඳහා අසුවිරු ඥාන සඳහා හොඳයි කියලා හිතෙන අදාළ ධර්ම දේශනාවට අහුම්කන් දෙත්. ඉතින් ඒ වාගේම තමයි මේ ධර්ම දේශනාවත් මේ භාවනාවට අදාළ විපස්සනාවට බර ධර්ම දේශනාවක් වෙන බවටත් වග බලා ගන්න. ඒ මොකද මේ වගේ භාවනා වැඩමුළුවකට උරදීලායේදී කටයුතු කරන වෙලාවේ ඉතාම සාර්ථක දාන කතාවක් කතා කළොත් ගෙදර ගිහිල්ලා දාන දෙන්න කරන කල්පනා කර කර ඉඳී මෙතෙන්ට වෙලා. එතන ඉතාම සාර්ථක වන්දනා ගමනක් ගැන කතා කරොත් මෙතන ඉඳගෙන ඉව ගැන කතා කරගෙන ඉඳී. එහෙම නැත්නම් මෙතන ඉඳගෙන උත්කෘෂ්ඨ සීලයක් එහෙම නැත්නම් දැඩි වෘත ගැන කතා කරොත් ඒව ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ නිසා ඒව අපි මග අරවන්න. මග අරවලා අපිට ඒව දාන දීපු නිසා අද මෙතන ඉන්න අපිට හම්බුනේ. අපි සීලයක් රකින්න නිසා අපි මෙතන ඉන්නේ. වෙන වන්දනා කටයුතු කරපු නිසා මේ පින ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මේකට අදාළ ගැළපෙන ධර්ම දේශනාවකට මිසක්කා වෙන දේවල් වලට හිත යොදන්න ගියොත් අර වටිනා ක්ෂණ සම්පත්තිය අවුල් කරගත්ත වෙනවා. ඒ නිසා දේශනා කරන දේශනාව අහන දෙපාරුසෙම දැනගන්න ඕනේ මේ කාලේ වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි අහුම්කම් දිය යුත්තේ එනතන අහුම්කම් දෙන්න සැලැස්විය යුත්තේ ඒ කරන ජීවිතේට භාවනාවට ප්‍රතිපදාවට අදාළ කොටසක්. ඒකට අපි ඒ භාවනා කරන්නන් සඳහා සුවිශේෂී ධර්ම කොටස ඉදිරිපත් කරගන්න. ඉතින් ඒව සමහරලාට අලුත්. ඒව අපි අහලා නැති දේවල්. ඉතින් ඒකෙම තිත අලුත් වෙනවා. තුන්වෙනි අනුග්‍රහිතය තමයි අපි මේ විදිහට සීලෙක පිළිතලා බණහමින් කමඨානක් වඩනකොට අපිට මේ ආධ්‍යාත්මික ජීවිතය අපිට ඉස්මතු වෙන ගැටලු ස්ථාන, ක්‍රාන්ති ස්ථාන, පිරිසුදු කරගත යුතු ස්ථාන සාකච්ඡා මාර්ගයෙන් අපි විසඳ ගන්න ඕනේ. ඒකට සාකච්ඡානුග්‍රහිත කියලා කියනවා. ඒ ශ්‍රී ලංකාවේ දාගෙන තියෙන ශාසනික නම තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක ලංකාවේ හදාගත්ත වචන. ඉතින් ඒ වගේ එහෙම නැත්නම් අපි සුතානුග්‍රහිත ලංකාව ගැන බණ අහනවායි කියලා. සිල් සමාදන් වෙනවා බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා කමඨහන් සුද්ධ කරනවා මේවා තමයි අපි මේ සංස්කෘතික වශයෙන් අපි මේවට හුරු වෙලා තියෙන හැටි ඒ වගේ ලොකු පෙළගැස්මක් ලොකු කුළු ගැනීමක් තියෙනවා අපි යෙදී සදී පැහැදී නේවාසිකව භාවනා කරනකොට ඉතින් මේවා ඒ එකතු වුණාට මදි අපි සමත වශයෙන් විපස්සනා වශයෙන් එහෙම නැත්නම් සක්මන් වශයෙන් පරියංක වශයෙන් සතිය පැවැත්වීමෙන් තමයි අර ලැබිච්ච උපදේශ ඒ ඒ විදිහට ක්‍රියාත්මක කරමින් ඒ වගේ අදාළ භාවයේ තමන්ම අස්පනා අපිට සාක්ෂාත් කරගනිමින් යන්නේ ඒ නිසා සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කියලා අර සීල අනුග්‍රහිත සුත අනුග්‍රහිත සාකච්ඡා අනුග්‍රහිත කියන දෙකට තවත් කුළු ගැන්වීමක් එකතු කරපුවාම තමයි අනුග්‍රහිත පහක් බවටපත් වෙන්නේ. ඉතින් අපි මේ පැය වෙන් කරගෙන තින්නේ සුත අනුග්‍රහිත පිණිසයි. ඉතින් මට කලින් මතක් කරා වගේ මේ භාවනා කරන පිරිස් වලට දේශනා කරන ධර්ම කොටාස පිරිස අහන්න කැමති බණ නෙවෙයි මේක හරියටම වෛද්‍යවරයෙක් ගාට ගියාම දෙන බෙහෙත් තුණ්ඩක් වගේ එකක්. ඒක නව කතාවක්වත් රාම් කරලා පිටියක් ගහගෙන ඉන්න ෆොටෝ එකක්වත් වෙන ආශ කරන දෙයක් නෙමෙයි මේ කරගෙන යන වැඩේට අවශ්‍ය පත්‍යං මේකේ තියෙනවා සප්පාය කර්ම මේකේ තියෙනවා ප්‍රතිවාප මේකේ තියෙනවා ඒවා සපයා ගන්න එකයි මෙතන අපි කෙරෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවකුත් අපි මෙතෙක් අල්ලාහපු ධර්ම දේශනාවෙත් වෙනස්කම් තියෙන්න පුළුවන් තිබිය යුතුමයි කියන එක නෙවෙයි අන්නේ වෙනස්කම් වලට සූදානම් වෙලා ඒ වෙනස්කම් වලට හිත සකස් කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඉතින් මේ බණ අහන කොටත් නින්දට වැටෙනවා නම් මේ බණ අහන කොටත් gedara ගැන කල්පනා කරනවා නම් මේ බණ අහන කොටත් අතීත අනාගතයට යනවා නම් ඒක ඇත්තටම බණ කියන කෙනාගේ දෝෂේ. ඒ වගේම බණ අහන කෙනාගේ දෝෂෙ. නමුත් මේ වගේ පිරිසකට අහනකොට එක්කෙනෙක් දෙන්නෙක් ගෙදර ඉඳගෙන මාළු අල්ලන කතාවල් හිතේ හිතා ඉන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නියම නියම වශයෙන් බණ අහන කෙනා ඉල්ල කරගෙනයි ධර්ම දේශනාව යන්නේ. නිසා හැම කෙනෙක්ම ඒකට සැදී පැහැදී සිට ගත්තොත් එතකොට ඒ ධර්ම දේශනාවේ ආශිර්යක් විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මේ වැඩමුළුව සඳහා මම එන්නත 79 වෙනි වැඩමුළුව සඳහා ਸਰුවචනාංශ විසින් දේශනා කරන්න ඉච්ඡ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයටයි සංඛාරණ තුනේ පොතේ ඒ මහා වර්ගයේ 8 වෙනි සූත්‍රය තමයි තෝරගත්තේ සමණී ඒ සූත්‍රවලට එක එකකට නම් දීලා නැහැ අපි සුදුසු නමක් අපි යෝජනා කරගනිමු ඒ ධර්මදේශනා වලියටම දෙන්න අපි දැනට මතක තියාගමු මේක අංගුත්තර නිකායේ තික නිපාතේ මහා වර්ගයට අයිති අටවෙනි සූත්‍රය කියලා. ඉතින් මේ විදිහට මේව වර්ග කරලා මේවා තෝරලා එක එකට නම් දීම කලේ ਸਰුවචන වංශේ නෙවෙයි. ਸਰුවචන <coughs> වංශේ අවස්ථාවේ සිද්ධි හැටියට ඒ දේශනා කළ යුතු දේ දේශනා කළා නමුත් මේක යන්න ඕනේ <clears throat> අංගුත්තර නිකායටද සංයුත්තර නිකායටද කියන එක තීන්දුව කරේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින්. කෙන සර්වචනසගේ පිරිනුම් පෑමේ අවුරුදු දවස් 100ක් ඊට පස්සේ උන්වහන්සේලා තමයි මෙවුවා එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු කියලා 1 2 3 වශයෙන් අංගුත්තර නිකායට දැම්මා. ඊට පස්සේ වේදනා සංයුත්තය, සලායතන සංයුත්තය, සතිපට්ඨාන සංයුත්තය, මහා කස්සප සංයුග්ගය ආදී වශයෙන් වෙන වෙන නම් අනුව සංයුත්තර නිකාය දැම්මා. ඊට දීර්ඝ සූත්‍ර ගොඩාක් සීලය ගැන සඳහන් වෙන ආධුනිකයෙකුට හුඟක් විස්තර සහිතව දැනගන්න පුළුවන් කොටස් දීඝනිකායට දාලා තියෙනවා. ඊට පස්සේ සීලයක ඉඳලා බණ භාවනා කරන කෙනෙකුට අවශ්‍ය සමාධි භාවනාවට ප්‍රඥාවට අවශ්‍ය ගොඩාක් සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය වශයෙන්. ඉතින් කුද්දක නිකායේ තියෙන බොහෝ පුංචි පුංචි කරුණු මේ බොහෝම ගැඹුරු දේවල් එකතු කරලා එකතු කරපු කොටස. ඉතින් අපි මේ ගත්ත ධර්ම කොටාසිනේ අංගුත්තර නිකායේ තික නිපාතේ මහා වර්ගයේ. ඉතින් ඒකෙදි පුංචි සිද්ධියක් එහෙම නැත්නම් සරුවචන් වහන්සේ විසින්ම ඉස්මතු කරගත්ත සිද්ධියක් තමයි මේ සූත්‍රයේ මුල් වෙන්නේ. ඒවට කියනවා කත්තු කම්මිතා ප්‍රශ්න කියලා. පිළිතුරු දීමේ අදහසින් සරුවචනාංශේ සංඝයාගෙන් ප්‍රශ්නයක් අහනවා. සංඝයාට මේ ඊතර මේ ඊතර මෙතන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා හතරවණක් පිරිසම ඉන්නවා. ඉතින් සරුවචනාංශය අහනවා මහණින්ඹ කවුරු හරි අපි මේ මේ බුදුහාමුදුර යටතේ මේ ධර්මයේ රත්නේ යටතේ මේ පැවිද්දන් වශයෙන් සංඝයා වශයෙන් අපි කටයුතු කරගෙන යනවා ශීලක පිළිතලා මෙහෙම කටයුතු කරන යන උඹලගෙන් කවදා හරි වෙන සාස්ෘණ වහන්සේගේ ගෝලෙක් නැත්නම් අන්‍ය තීර්ථකෙක් වෙන පරිබ්‍රාජකෙක් ඇහුවොත් මේ ලෝකයේ මේ රාග, ద్వේෂ, මෝහ කියලා ප්‍රධාන කෙලෙස් බලමුළු තුනක් තියෙනවා. ඒ කෙලෙස් බලමුළු තුනේ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ කෝ නානාකරණන්දි. මේ රාගයේ තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද? මේ රාගයේ ආශාව බැඳීම, කැමැත්ත, කෑදරකම, කියන මේ කෙලෙසේ සුවිශේෂී ලක්ෂණය මොකද්ද? ඇයි ඒක අනිත් එකෙන් වෙන් වෙලා හිත ගන්න? මොකද්ද යාගේ තියෙන අත්‍යන්ත ලක්ෂණය? නයිසර්ගික ලක්ෂණය මොකක්ද? ඊට පස්සේ द्वේෂය ගත්තාම द्वේෂයේ තියෙන සුවිශේෂී බව මොකක්ද? ඒකේ අනන්‍යතාවය මොකක්ද? ඒක රාගේ නොවේ මේකයි द्वේෂය කියලා කියන්නේ. මෝහේ නෙවෙයි මේකයි द्वේෂය කියලා කියන්නේ යාට තියෙන සුවිශේෂී ලක්ෂණේ මොනවාද? එතකොට මේ දෙකෙන් එක බලනකොට මෝහයේ තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවාද? මේක හරියට අතට අරගෙන නෙල්ලි ගෙඩියක් අත උඩ තියලා මේක නෙල්ලි කියලා පෙන්නනා වගේ මේ රාගය තරහ වෙන්න දෙයක්වත් වැරද්දක් කියලා පිළිගන්න දෙයක්වත් නෙවෙයි මේ රාගයේ සීමාමයි මොනවද මොකක්ද මේ රාගය කියලා කියන්නේ මොකද්ද ඇයි යා රාගය කියලා වෙනම හිටගන්නේ ඇයි ද්වේෂයෙන් වෙනස ඇයි මෝහයෙන් වෙනස ඉතින් මේක සරුවච්චන් වහන්සේ නමකට විතරයි මේවා හිතන්න පුළුවන්. එන අපිට පේන තියෙන්නේ රාගයේ දකින්නකොටම තුහ් නොදකින් කියලා එක නැති කරන්න උත්සාහ කරනවා. ඉතින් කවදාකවත් මේ රාගය තැටියක් උඩ තියලා ඒක හදාරන්න අපිට හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කවදාකවත් ඒ රාගය පිළිබඳව පූර්ණ නිගමනයකින් යුක්තව බැලුවොත් රාගෙ දිහා අපිට කවදාකවත් මේ රාගය පිළිබඳ විශේෂය මොකක්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි. කෝ අදිප්පායෝ මේ රාගේ මොකද්ද අපිට දනවන දේ? කොහොමද අපි පිස්සු වට්ටන්නේ? කොහොමද මේකෙන් අපි අරගෙන යන්නේ කියලා ඒකේ යටි අදහස මොකද්ද? රාගේ ඉදිරිපත් කරන අදහස මොකද්ද? කෝ නානක්කින් නානාකරණන්දි. මේ රාගයේ කාම රාග, භව රාග, එහෙම නැත්නම් කාම තණ්හා, භව තණ්හා, විව තණ්හා ඒක බෙදිලා යනවනේ අතුයිටි. මේ රාගේ මේ අතුයිටි බෙදී යෑම කොහොමද? මෙන්න මේ විදියට උඹලගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් ඇහුවොත් කොහොමද උඹලා උත්තර දෙන්නේ? ඉතින් අපි බුදුහාමුදුරුවෝ මේ විදියට අපෙන් ප්‍රශ්නයක් අහලා අපේ හිත මෙහෙව්වේ නැත්තම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩ ගහගෙන හදන්නේ රාගය දුරු කරන්න. ඉතින් අපිට කවදාහොකත් රාගයේ ස්වභාවික ලක්ෂණ මෙහෙමයි, යාගේ හැඩතල මෙහෙමයි, එයා මේ ඇවිල්ලා තියෙන්නේ මේක කරන්නයි, එයා මෙන්න මේ විදිහට අතු විදි බෙහෙති දෙනවා කියන එක අපිට කරගන්න වෙලාවක් නැහැ අපිට මේ දවසේ වෙලාව මදි හම්බ කරන්න. එහෙම එකේ කොහොමද මේ මේ වගේ අපි දන්න මේ කෙලෙසයක් පිළිබඳව පැත්තකට වෙලා විවේකීව හදාරන්න වෙලාවක් අපිට බුදු කෙනෙක් කිව්වේ නැත්නම් හිතෙන්නේ හිතුණත් අපේ ආගම මම මෙහෙම කියනකොට හොඳට තේරෙනවා ආගමෙන් කරලා තියෙන මේව හදා නොහදාරන පැත්තක් රාගේ දුරු කිරීමට ද්වේෂයක් අපේ ඇති කරලා ඉවරයි. ඒ නිසා අපිට කවදාකවත් මේ රාගේ ඉස්සරහ තියාගෙන ඔයාගේ නම් මොකද්ද? ඩෙන්ටි කාඩ් එක මොකද්ද? ඇඩ්‍රස් එක මොකද්ද? ටෙලිෆෝන් නම්බරේ මොකද්ද කියලා දැන් ඕගොල්ලෝ මෙහෙට එනකොට ওই නම්බරයක් දෙන්න ඉස්සලා තොරතුරු ගත්තානේ. එහෙම තොරතුරු ගන්න තරම් අපිට රාගය ඇසුරක් කරන්න බෑ. මොකද දැන්නම යකා කරලා ඉවරයි ආව. ඒ නිසා අපිට රාගය හදාරන්න අපිට සිද්ධ වෙනවා මේක මේ හතුරෙක් වුණත් නැති කරන්න යාළුවෙක් නැතුව නැති කරන්න බෑ. යමෙක් නැති කරන්න ඕන නම් හොඳම වෙලේ තමයි යත් එක්ක මිතුරු වෙන්න ඕනේ. <clears throat> මුතුරු වෙලා <clears throat> එයාගේ අලගිය මුලගිය ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග තේරම දැනගත්ත දවසේ එයා කුක්ෙක් වගේ අතට එනවා. ඒ නිසා බෞද්ධයෙකුට විස්තර කරලා දෙන්න ගියොත් මේ රාගයේ තියෙන සුවිශේෂී ලක්ෂණය මොකක්ද කියලා රාගයේ අදහස මොකක්ද කියලා අදිප්පාය එතන රාගේ බෙදියන හැටි උගෝ දෙනෙක් බෞද්ධයන්ට ඇඟ කිලි පොළනවා, කරප්පන් එනවා, gadu යනවා. අපෝ මේක ගැන කතා කරගෙන ඉන්න එපා වහාම දුරු කරන්න ඕනේ. කරන්න කද්දාකවත් බෑ යාගේ අලගිය මුලගේ විතර දන්නේ නැතුව දුරු කරත් දුරු කරන්නේ අපි මේ යකාට බය යකාට දුවන්න හදනවා වගේ දුවන්න දුවන්න යකයිලොන්. නතර වෙලා රාගේ මූණ දිහා බලලා මේකයි රාගය කියලා කියන්නේ දකින්ද අපිට කොච්චර ගැම්මක් බුදු කෙනෙක් ඇති කරලා දෙන්න ඕනද? ඒ වගේම ද්වේෂය දිහා බලලා ඒ ද්වේෂයේ විශේෂ විශේෂ දේ මොකද්ද? ඒකේ අදහස මොකද්ද? ඒක කොහොමද අතු ඉති බිහිති වැදිලා පැතිරලා යන්නේ? ඒ මොහේ මොකද්ද කියලා අපිට එවැනි මේ කෙලස් පිළිබඳව හැදෑරීමක් කරන්න බුදු කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් අපි හිතන්නේ මාර්ගපාක්ෂික ධර්ම මේ අත ගන්න ගියොත්, හැසිරවන්න ගියොත්, දැනගන්න ගියොත් කෙලසෙනවා කියලා. ඉතින් මෙතන අපිට පැහැදිලි වෙනසක් තියෙනවා ආගමේ සහ ධර්මයේ. ආගමේ අපි මේව උගන්වන තැනකට ගෙනියන්නේ ධර්මයේ පැහැදිලිවම කියනවා යම් ප්‍රමාණයකට හිත සකස් කරගත්තට පස්සේ යම් ප්‍රමාණික සීලයක පිළිපිටියට පස්සේ යම් ප්‍රමාණික සුතමේ ඥානයක් ගත්තට පස්සේ යම් ප්‍රමාණික සාකච්ඡා ඥානයක් ගත්තට පස්සේ යම් ප්‍රමාණික සමාධියක් ඇති කරගත්තට පස්සේ ওই විෂිකරන්න හදන එහෙම නැත්නම් ওই නරකයි කියන ධර්මක පිළිබඳව අවබෝධය නැතුව ඒක පිළිබඳ ප්‍රඥාවක් ආදාකත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ නොදකින් නොපතන් කියාපු මේ දේ පිළිබඳව සලකා බැලීම පිළිබඳව ශ්‍රද්ධාවක් කුසල ඡන්දයක් අදිමොක්කයක් පහල කර ගන්නවා කියන එක ලේසි නෑ. ඒකයි සරුවචනාංශයේ මේ භික්ෂුන් වහන්සේලා ඉස්සරහා ඉඳලා අහන්නේ මහණි උඹලා උඩින් ඉඳලා හැන්දැනකම් අමුඩ ගහගෙන මේ රාගය නැති කරන්න හදනවා. රාගය කියන්නේ කවුද? අපිට පුළුවන් වෙයි කියලා හිතනවාද හතුරු බල සේනාවක් විනාශ කරන්න ඒ හතුරු බල සේනාවේ බලවත්කම කොහෙද කියලා දන්නේ නැත්නම් බල කඳවුර කොහෙද කියලා දන්නේ නැත්නම් කොහෙන්ද ආහාර එන බව දන්නේ නැත්නම් කොහෙද වතුර තියෙන බව දන්නේ නැත්නම් කොහෙද ආයුධ තියෙන කියලා දන්නේ නැත්නම් කවදාවත් ගැව්වට හරියන්නේ ගහන්න ගහන්න Taman ගහගෙන ඉලක් වෙන්නේ ඒ නිසා අපි බල කඳුරට ගහන්න ඉස්සෙල්ලා යුද උපක්‍රම විතර ඒගොල්ලෝ කොච්චර බලවත්ද? ඒගොල්ලෝගේ උපක්‍රම මොනවද? ඒගොල්ලෝ මොකටද මේ ගහන්න හදන්නේ? අපේ තෙල් වලටද ගහන්න හදන්නේ? අපේ කරාඹු වලටද ගහන්න හදන්නේ? නැත්නම් අපේ ඉඩමල්ල ගන්නද යන්නේ කියලා මොකක්ද ඒගොල්ලන්ගේ අදහස? ඒ වගේ මේගොල්ලෝ කොයි කොයි අතට මේක බැරි වුණොත් මේකෙන් ගහනවා. මේක බැරි වුණොත් මේකෙන් ගහනවා. ඉතින් අපි එකට දැස්සලා ගියොත් අපි හතරකින් පහකින් ගුටි ගන්නවා. ඉතින් නිසා ඒ බලකඳුර පිළිබඳ ඔත්තු සේවාවක් යොදලා ඒකේ ප්‍රමාණ කිරීමක් නැතුව අපි මේ ගහන්න හදනවයි කියලා කියන්නේ මේ වලිගයක් හද මේ මූඩු වලිගයකින් මේ ලේන වලිගයකින් මූදක් ඉදින්න හදනවා. කොච්චර විඳින්න ගියත් අස් කරන්න ගියත් ලේනගේ වලිගයයි මූදයි දෙක අතර සංසන්දනයක් දන්නවනම් වැඩේට බහින්නේ නැහැ. ඒ නිසා මේ වැඩමුළුවේදී මම හිතාගත්තා මේ සරුවචන් වහන්සේ විසින් සුවිශේෂ වශයෙන් මේ ප්‍රශ්නය අනුව අපි මේ දේශනා වලිය හරහා ඒ වගේම ධර්ම සාකච්ඡාව හරහා මේ බුදුහාමුදුරු පෙන්ලා දෙන්න හදන මේ ප්‍රධාන කෙලෙස් මුල් තුන පිළිබඳව අපි මෙතෙක් පිළුණු වෙච්ච දෙයක් වගේ පිළිකුල් කරලා පැත්තකට දාන්න හදන දේ පිළිබඳව අපිට ඇත්තටම බුදුහාමුදුරුත් එක්ක යමින් හදාරන්න පුළුවන් ද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අහනකොටම සංඝයා වහන්සේලාගෙන් අහනකොටම සංඝයා වහන්සේලාගේ එක්කෙනෙක්වත් මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න අත උස්සන්නේ අපි පන්ති එක නම් ටීචර් ඇවිල්ලා පන්ති එකකින් අහනකොට <clears throat> මේමයි කියලා එක්කෙනෙක් අත උසලා කියනවනේ මේකයි මන් දන්න හරිය කියලා මෙතනදී එහෙම කරන්නේ මොකද මේ සාරුවච්චන් වහන්සේට මේක එදා ඉතර මොනිච්ච වෙච්ච මුණ ගැහිච්ච සංඝයාට නෙවෙයි මේ අදබන භාවනා කරන අපි දක්වම මේ අදහස හෙලි කරන්න ඕනේ නිසයි මේ ප්‍රශ්නේ අහන්නේ කියන එකයි සංඝයා දන්නේ. ඒවට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න. ਸਰුවචනාංශේ ප්‍රශ්නය හිමින් කරන්නේ අද මම ඔබලට දේශනා කරන දැන මෙන්න මේ බණයි කියලා මාත්‍රිකා පැනවීමක් කරන්නේ. ඒ කියන ಉದ್ದೇಶය කියලා. අද මම කතා කරන හදන්නේ මේ මේ මාත්‍රිකාවටයි කියලා. ඒ මාත්‍රිකාව උඹලා දන්නවද? මොනවද රාගය කියන්නේ? මොකද්ද විශේෂය? මොකද්ද අදිප්පාය? මොකද්ද විශේෂ මේ නානාකරණය කියලා අහනකොට සංඥා නිස්සද්ද වෙලා දැනගන්නවා අද අපිට පුළුවන් බුදුහාමුදුරන්ගෙන් දැනගන්න රාගයේ තියෙන විශේෂ ලක්ෂණ. අද අපිට දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දාගේ ඇවිල්ලා අපිට මොනවද කරන්නේ කියලා. අද අපිට දැනගන්න පුළුවන් බුදුහාමුදුරන්ගෙන් රාගයට මෙච්චර අතුවිති විහිදී යෑමක් තියෙනවා. බෙදී යෑමක් තියෙනවා. ආන්න ඒකට සංඥා ලෑස්ති වෙනවා මිස කෑ ගහන්න යන්නේ ඒ බව ඒ වගේ සංඝයාට වැටහෙනකොට අද සරුවචනන්සේ අපට හොඳ බණක් දේශනා කරන්න උන්වහන්සේ මාතෘකාව හිතාගෙන ප්‍රශ්න ස්වරූපයෙන් මේක ඉදිරිපත් කරන උද්දේශ ස්වරූපයෙන් ඉදිරිපත් කරන දැනගතර පස්සේ එදා සංඝයා වහන්සේලා අතර තිබිලා තියෙනවා මේකට පිළිවඳන් ඇස්වීමක් භූමිටි තැබීමක් නැත්නම් බුදුචන්නාංශ ප්‍රචාර දක්වීමක් භගවන් මූලකානෝ බන්තේ ධම්මා සංඝයා වහන්සේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ සියලු ධර්මයේ ඔබ වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භගවන් මූලකානෝ භවන්තේ ධම්මා. භගවන් එත්තිකා. ඒකට නතු වෙලයි තියෙන්නේ. ඔබ වහන්සේගේ දිහාවටයි බුද්ධ රත්නේ දිහාවටයි ධර්ම රත්නේ නතු නතු වෙලා තියෙන්නේ. භගවා පටිසරණ. ඒ ධර්මයේ බුදුන් සරණ බුදුන්ගේ පිළිසරණ තමයි. ධර්මයේ තියෙන්නේ බුදුන්ගේ පිළිසරණේ තමයි සාදු වතබන්තේ භගවන්ත භගවන්තේ භගවඤ්ඤන්තේව භාග්‍යවතුන් වහන්සේම පටිභාතු ඔබ වහන්සේ මේ ප්‍රශ්නට උත්තර දෙනසේක්වා. එහෙම නැත්නම් ඒ සේව භාසිතස්ස අත්තෝ මේ කියන ලද්දේ අර්ථය අනේ ඔබ වහන්සේට වැටහේවා. ඔබ වහන්සේම අපිට දේශනා කරත්වා කියලා ඒ සංඝයා වහන්සේ හැටියට තමන් අදහස තමන් මාත්‍රකාව උද්දේශය යෝජනා කරලා අනේ ස්වාමීන් වහන්සේ අපට රාගේ නානාකරණය රාගේ විශේෂ පදය විශේෂණය රාගේ අදිප්පායේ රාගේ නානාකරණේ දේශනා කරන්න කියන වගේ ਸਰුවචන් වහන්සේ ගෙනාපු යෝජනාව මිස්තිර කරලා කියන ඔබ වහන්සේට වැටහෙවා. ඔබ වහන්සේ යම් ආකාරයකට දේශනා කරනවනම් අනේ අපට ඒ දේකේ දේශනා කරන්න කියලා කියනකොට සංඝයාගේ අටහත් පහත්කමත් ධර්මයට ගෞරවයත් බුදුජානනාංශයේ යොමු කරපු ධ්‍යාවටම සංඝයා යොමු වීම සිද්ධ වෙනවා. මේ සභාවකට ආමන්ත්‍රණය කරනකොට සභාවේ අවධානය Taman දිහාට ගන්න තියෙන নানা ක්‍රම. මේව වෙන්නමම බුදුහාමුදුර පාවිච්චි කරන මේ ක්‍රම වෙනමම ওই නෙතිපකරණේ පොතේ පෙන්ලා දීලා තිනවා සිද්ධියක් ඇති වෙච්චාම ඒ සිද්ධියේ මේ අහවල් ජවනිකාව ඉස්සරහට අරගෙන පෙන්වන්න ඕනේ චතුරාර්ය සත්‍ය බුදුහාමරෝ පෙන්වන. එතෙන් සර්වඥාතික ප්‍රශ්නයක් අහනකොට හරියට ඒ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන එක කොටසක් අරගෙන මේ පුද්ගලයාට ඒකයි අදාළ වෙන්නේ කියලා බලලා එතෙන්ම හරියට ඇනේට පිටින් ගන්න. එහෙම නැත්නම් පිරිස දිහා බලලා අද මෙහෙම දෙයක් කතා කරුවොත් හොඳයි කියලා ඒගොල්ලෝ ළඟට එන ප්‍රශ්නයක් අහන. මේ নানা ක්‍රමවලට සරුවචනාංශේ ඒ මෙහෙවීම කරලා තියෙනවා. ඒක අර මේ නකුලපිතු සූත්‍රයේදී සඳහන් වෙනවා ඒ නිකම් මේ සිද්ධියට නිදර්ශනයක් වශයෙන් මම මේ ගෙන හරපාන්නේ ඒක කොච්චර ලස්සනද මේ ශාසනික ශාසනේ වැඩ කියලා පෙන්වන්නේ. ඒ නකුලපිතා හොඳටම වයසයි. ඉතින් අන්තිම වතාවට වගේ සරුවචනස ළඟට ඇවිල්ලා කියනවා දැන් ස්වාමීන් වහන්සේ මම හොඳටම වයසයි. මං ගෙදර හිටියත් ඔබ වහන්සලා හිතින් බලබලා ඉන්නේ එන්න බැරිකම තියෙන ස්වාමීන් වහන්සේ. මට එන්න බෑ මට වයසයි. ඉතින් මම ඔබ වහන්සේට මේ බැරි බැරි ගාතේ ආවේ වන්දනා කරලා යන්න මට අවසර දෙන්න ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ඉතින් වයස්ක මිනිස්සෙක් ඇවිල්ලා වන්දනා කරනට හොඳයි උපාසක මාත්‍යෝ. උකා හොඳයි නකුලපිතු. ඔය හිතින් ලෙඩ වුණාට කයින් ලෙඩ නොවි ඉන්න එක නීතිය අපි කරන්න තියෙන්නේ. කියලා එයාට පොඩි ඇවිල්ලා වැන්ද වැදුමුත් බාරගත්ත වැඳු බාරගෙන ගෙදර ගෙනියන්න මේක තියාගනින් කියලා යමක් දෙනවා වගේ කියනවා කයින් අපිට අමාරුයි ඒකල හොඳ ලස්සන වචනකුත් බුදුහාමුදුරු කියනවා එතෙන්දී. කයින් මට දැන් පුළුවන් මට ලෙඩක් නැහැ කියලා කවුරු හරි කියනොනම් ඒක මෝඩෙක් කියලාත් කියනවා. කාට හරි තේරෙනවනම් මට දැන් ලෙඩක් නැහැ කයින් හිතින් ලෙඩක් නැහැ කියලා චිත්තක්ෂණයකට හරි හිතනොනම් ඒ ඉතින් බාලයෙක් තමයි. ඔක්කොමලා ලෙඩු ඉන්න හරියක් ඒ නිසා අම්බ කියලා විශේෂයක් නැහැ. හැබැයි පුතෝ දැනගනින් කයින් ලෙඩ වුණාට හිතින් ලෙඩ නොවී ඉන්න පුළුවන් කියලා. ඉතින් අර උපාසක මහත්තයා බොහෝම ගෞරවයෙන් වැඳලා වැඳලා පස්සෙන් පස්සට යනවා. ගිහලා එතන මේ හැපැත්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. ගිහලා කියනවා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ බලනවා ඇඳලා යනකොට ඔබ වහන්සේත් ඉති බඳලා යන එක අපේ චාරිත්‍රයක්. මේ බැරි බැරි ගාතේ ආව බුදුහාමුදුරුවෝ වන්දනා කරා මට අවසරයි වන්දනා කරා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දන්නවා. මෙහෙම කෙනෙකුට තව ටිකක් අනුග්‍රහ කරන්න ඕනේ කිව්වට පස්සේ මොකද උපාසක මහත්තයා බුදුහාමුදුරුවෝ කිව්වේ? මොනවාද උපාසක මහත්තයාට මේ දීපු අවවාදේ කියලා අනේ ස්වාමීන් වහන්සේ මම මෙන්න මෙහෙම වචනයක් මං කිව්වා. මම වයසයි ලෙඩයි යන්නෙන්න බෑ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ සඳහන් කරේ කවුරු හරි හිතනනම් මට ලෙඩ නෑ කියලා. ඒ ඉතින් බාලයෙක් තමයි. ඔක්කොම ලෙඩු. ඒ නිසා අපිට ඉගෙන ගන්න තියෙන මේ සාසනයක් තියෙන වෙලාවේ කයෙන් ලෙඩ වුණාට හිත බේර ගන්න එකයි කියලා. ඒතකොට සාරිපුත්‍ර සාංශ හරියටම උපාසක මහත්තයෙන් අහනවා උපාසක මහත්තයෝ ඉතින් කයෙන් ලෙඩ වෙලා ඉඳදී හිත ලෙඩ නොකර ඉන්න ක්‍රමය අහගත්තේ නැද්ද බුදුහාමුදුරන්ගෙන් කියලා. ඔබතුමාට දැන් බුදුහාමුදුරු දුන්නා කයින් ලෙඩ වෙන්න එපා. ලෙඩ වුණාට කමන්නේ හිතින් ලෙඩ වෙන්න එපා කියලා. අහගත්තේ නැද්ද කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට බැරි වුණා නම් හැබැයි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ උපාසක මහත්තයක තියෙන මේ නියතමානී ගතියත් උපායශීලීත්වයත් දක්ෂකමත් පෙළගෙන මේ වගේ දෙයක් ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුව අහලා නැතුව මගේ හිතට ආවත් මම බුදුහාමුදුරු ගාවට යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මං ඉන්නේ ඔබ වහන්සේ ගාවට. ඉතින් මම ඈත ඉඳලා එනවා ඔබ වහන්සේ ළඟට ඉස්සර මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම. ඉතින් සාංශ දැන් මේ ප්‍රශ්නේ ඔබ වහන්සේටම වැටහෙවා. අනේ ඔබ වහන්සේ මට කියා දේවා. එතකොට අර සාරිපුත්‍ර සාංශගේ ගෞරවය, ධර්ම ගෞරවය මේ උපාසක මාත්‍යේ නියතමානිකම එහෙම සිද්ධ ඒකම තමයි මෙතන සංඝයා බුදුහාමුදුරණ සඳහන් කරන්නේ භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවා නෙත්තිකා භගවා පටිධරණා ඔබ වහන්සේමයි ස්වාමීන් වහන්සේ මුල් කරගන්නේ ධර්මය. ඔබ වහන්සේටයි නතු වෙලා තියෙන ධර්මය. ඔබ වහන්සේගේ සරණ විතරයි තියෙන ධර්මය. සාදුවත බන්තේ වගවන්තඤ්ඤේව පටිභාතු ඒතත් වාසිතසාttෝ. මේ ඔබ වහන්සේ කියන ලද්දේ අර්ථය ඔබ වහන්සේට වැටහෙවා. ඔබ වහන්සේ මට අපට පැහැදිලි කර දේවා කියලා. එහෙම බුදුරජාන් වහන්සේටම නැවත බබා බාර දුන්නාට පස්සේ එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් සංඝයා මම කියන මාතෘකාවට හිත නතු කරලා තියෙන කියලා. හිත මානසිකාර යොදලා තියෙන කියලා ලෑස්තිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම ඔබ වහන්සේ කියන දේ අපි ධර්මං කරන එතකොට බුදුන් කියනවා එහෙමනම් මහණෙනි අසව් මම සිහියෙන් මෙනෙහි කරා එතකොට කියනවා හොඳයි එහෙනම් දැන් හිත සකස් කරගෙන අහන්න හොඳට හිතේ දරා ගන්නයි කියන්නේ. මේ කරන්න හදන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන හදන ධර්මයට අර අහන්නගේ හිත හරියට එකලස් කරගන්න. මේක තමයි අද ඇත්තෙම නැත්තේ. එක්කෙනෙක් කොහේ කියනවා අනිගොල්ලෝ ඔහේ අහනවා. ඉතින් මුنين ආපු කලවලට වතුරක් කිරෝ වගේ උද්දී ඉඳලා හැන්ද වෙනකම් බන. රේඩියෝ වල. අහන එකෙත් කෙලෝරක් නැහැ. මොනම වෙනසක්වත් නැහැ. අද විතර බණ කියන යුගයක් කවදාවත් නැහැ. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් 1901 ඉඳලා 92 වෙනකන් ජීවත් වෙච්ච පුරුෂයෙක්. උන්වහන්සේ කියනවා මෙච්චර බණ කියන යුගයක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. හැබැයි රට නරක වෙන දිහා බලනකොට මේ බණේ මොකද්ද අඩුපාඩුවක් තියෙනවා කියලා පේනවා. කොච්චර බණ ඇහුවත් එකෙකුටවත් හිතවදින්නේ නැහැ. මොකද අර වගේ එකලස් කරලා එල්ල කරලා නෙවෙයි බණ කියන්නේ. ඉතින් ඒක නිසා මේ අපි දැන් එකතු වෙලා කරන බණත් එහෙම වෙන්න දෙන්නේ නැතුව අහන්න නම් අපි කන්නමාගෙන හිටියෝමාගෙන මේ භාවනාවට අදාළ දෙයක් මේක කියවෙන්නේ කියලා නතු කරගන්න බැරි වුණොත් ඒක ක්ෂණ සම්පත්තිය පන්න ගැනීමක් වෙයි. දෙපැත්තම වගේ කියන්න ඕනේ. අදාළ නැතිවල් කතා කරන කෙනත් වගේ කියන්න ඕනේ. මෙච්චර වුමනාමේ සජී පැහැදි කියලා දුන්නත් ඒක අහන්න නැත්තම් වෙනසෙන් වල වටපිට බලනවා නම් ඒකත් ක්ෂණ සම්පත්‍ය පන්නගෙන ඉලක්. ඉතින් එහෙම නොකිරීම අදහසෙන් තමයි මේවට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. අනුග්‍රහ කරනගෙන දෙපාර්ශ්වෙම සැදී පැහැදීගෙන මේ ධර්මයට යොමු වෙනවා. ඉතින් ඒ විදිහට යොමු වෙන්නේ ජීවිතේ ඉතාමත්ම කලාතුරකින්. ඒ කනකස් බෑවික් විසුදුරින් අහත බලනකොට වැඩි අමාරුයි. අපි දන්නවා මේ උපමාව අපි දෙනවා manussාත්ම භාවයක් ලැබෙන්නේ. බුදු කෙනෙක් බණ කියනකොට ඒකටම සැදී පැහැදී සිටගෙන ඒ කාරණාව ඇහෙනවයි කියන එක කන කැස්බෑවෙක් වීසුදුරෙන් අහස බලනට වැඩිය ඒ වගේම තමයි ඒකේ තියෙන වාසිය ඒ කාරණාවක් එක සැරේයි අහන්න ඕන මුළු සංසාරෙට. හරියට තේරුම් ගත්තොත් සංසාරේ එක සැරයක් ඒ වැඩිච්ච දේ හිතට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපි කොච්චර පින් කරලා තියෙනවා නම් දන් දීලා තියෙනවා නම් සිල්ලා කළා තියෙනවා නම් <clears throat> ඒකේ ප්‍රයෝජනේ තමයි මේ වහිනවා වාගේ අපිට ධර්ම ලැබෙනවා. නමුත් මේ භාජනේ එළියෙන් තියලා තිබ්බේ නැත්තම් <coughs> කොච්චර වැස්සත් වැඩක් වෙන්නේ. ඒ වගේම අපි එළියෙන් තිබ්බ කටපුංචි බඩලොකු බාධනයක් ගොඩක් වෙලා යනවා පිරේ. අපි එළියෙන් තිබ්බ කට විශාල බඩපුංචි බාධනයක් ඉක්මනට පිටලහක යනවා. අපි ඉලෙන් තිබ්බ භාජනේ අඩියේ පල්ලේ හිලක් තියෙනවනම් වහිනකම් බොහොම ජයට පෙනේ ටික වෙලාවක් යනකොට ගිහිල්ලා. මැද හරියෙන් හිලක් තියෙනවනම් කොච්චර පිරුණත් හිලේ මට්ටම තමයි තියෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට අපි මේ අපේ එළියෙන් තිබ්බ භාජනේ වගේ තමයි ධර්ම ගෞරවය අපේ. අපේ හිතේ තියෙන බනකට තියෙන ලැබියාව. ඉතින් ඒකම මේ ධර්මයේදී ආවට ඇති ශ්‍රද්ධාව, ඒ ලැබියාවම පෙරකල පිනක්. ඒක දැන් උපදවන්න බෑ. දැන් දැන් පුළුවන් එන එකෙන් උකහාගෙන ධර්මයේ අරගෙන ක්‍රියාවත් කරන එකයි. ඒ නිසා මේ ධර්ම දේශනාවකදී මේ සිදුවෙන සංසිද්ධියේදී දෙපාර්ශව මේකට සැදී පැහැදී ගත කරනවා කියන එක ඔය කනකස්බාවගේ උපමාවෙන් තමයි පෙන්වන්නේ. ඉතින් ඒ විදිහට අපි යම් වෙලාවකට හිතනද අනිත් පැත්තෙන් අපි ඇත්තටම අලුත් කරගන්න හිතකින් යුක්තව සීලය අලුත් කරගෙන ඒ වගේම අපි බණටත් සැදී පැහැදී සිටගෙන ප්‍රශ්න සාකච්ඡා කරමින් හොඳට සතිය සමාධියක් ප්‍රඥාවකුත් පෙළ ගැහිලා තියෙන වෙලාවක ඇහෙන බණවල තියෙන අහන්නගේ විශේෂ උකහා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඇහෙන බණවලත් පුදුමාකාර අලුත් ගැඹුරු දේවල් එන්න පටන් අර ගන්නවා. අන්න එහෙම තියෙන වෙලාවල් වලදී හිතාමතා නැත්තම් තෝරාගත යුතු මාත්‍රිකාත් බොහොම සීමිතයි. ඔක්කොම දේවල් කතා කරන්න යන්න නරකයි මේ වෙලාවට. ඒකට මේ වැඩේට අදාළ ධර්ම කොටාස තමයි ගන්න තියෙන්නේ. ඉතින් අපි මේ අරගත්ත මාත්‍රිකාවේදී මේ රාග ద్వේෂ මෝහ කියන ප්‍රධාන කෙලෙස් තුන සම්බන්ධ කරගෙනයි බණ තියෙන්නේ. ඉතින් මෙවුවා අංග සම්පූර්ණ මාත්‍රිකා. මේ තුන ඉවරනකොට මුළු සද්ධර්මයම ඉවරයි. හැබැයි සද්ධර්මයම අපි ඉගෙන ගන්න. නමුත් සද්ධර්මයේ පිළිබඳ එක පැත්තක් ඒක මුණතක් ඒක දෘෂ්ටි කෝණයක් ඉගෙන ගන්න. ඒ නිසා අපි ඉස්සල්ලා අරගනිමු මේ සූත්‍රය ඉස්සලා දිග ඇරෙන විදිහට මේ රාගය කියන මේ ප්‍රධාන කෙලෙස් මුල් තුنين රාගය පිළිබඳව කොහොමද අපි හදාරන්නේ කියලා. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අර උද්දේශ වශයෙන් යොමු කරගත්ත මේ හිත නිද්දේශ වශයෙන් කියනවා රාගය ගැන කතා කරලා රාගයේ මේ පොඩි සං සාරාන්ත කරලා කියනවා රාගෝ අප්පසාවජ්ජෝ දන්ද විරාගී රාගය කියන එක දෝෂ අඩු එකක් සාවද්‍ය ගතියෙන් අඩුයි දන්ද විරාගී හැබැයි අතාරින්න අමාරු දෙයක් ඊගාට ද්වේෂය එහෙම නැත්නම් අපි කියන මේ තරහා නැත්නම් ව්‍යාපාදය මහා සාවජ්ජෝ කිප්ප විරාගී පරපතල වැරද්දක් හැබැයි අතාරින්න පුළුවන් දිවාග තියාගෙන කෙල ටිකක් දුක් ගාලා පිට කරනවා වගේ. ඇස්පිල්ලමක් ගහන්නවා වගේ. අසුරු සැනක් ගහන්නවා වගේ. අතේ තියෙන එකක් අතාරින්න වගේ අතාරින්න පුළුවන්. හැබැයි තියාගෙන ඉන්නකම් විශාල වැරද්දක්. ද්වේෂය තියෙනවා වගේ ඒක මහා සාවජ්‍ය කිප්ප විරාගී. ඉක්මනට අයින් කරන්න පුළුවන්. ඒකට මෝහෝ මහා සාවජ්‍යෝ දන්ද විරාගෝ මහාම මහ වැරද්දක් අතාරින්න තමයි. ඉතින් ඒක නිසා මේ ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ මේ කෙලෙස් තුනට සුවිශේෂී ලක්ෂණ තුනක් තියෙනවා. රාගය ඇවිල්ලා අප්පසාවජ්ජයි. ඒ මොකද මේ කැමැත්ත මනාපය ආසාවෙන් නැත්නම් අපිට කවදාවත් දියුණු වෙන්න බෑ. අපිට කවදාක පවුලක් කන්න බෑ. අපිට කවදාක සමග ජීවත් වෙන්න බෑ. අපිට කවදාක රටක් ජාතියක් ආගමක් ගොඩනගින්නේ නෑ. ඒ නිසා ලෝකයේ වශයෙන් බලනකොට අපි එකිනෙකාට ප්‍රියයින් බලාගෙන ඉන්න කතිය ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා බරපතල වැරද්දක් නෙවෙයි. ඒක නිසා අපි ස්වභාවයෙන් හිතනවා සෞඛ්‍ය සම්පන්න මිනිස්සයා පුරවැසියා යම් යම් Tamanට සුබ නිමිති හොඳයි කියන දේවල් ලං කරගන්න. ඒකෙච්චර බරපතල වැරද්දක් මේක කිසිම රාජනීතියකට අහු වෙන්නේ කිසිම පොලිස් නීතියකට අහු වෙන්නේ තමන්ට සුභයි සුභයි කියන හිතන දේවල් ලං කරගන්න එක ඒක සාමාන්‍ය මිනිස්සු අතර ශිෂ්ටාචාරයත් එක්ක ලෝකවජ්‍යයකට අහු වෙන්නේ ලෝකයාගේ සාමාන්‍ය ස්වරූපය. මේකේ තියෙන මේ Taman බොහොම මනාපෙට සුබ නිමිත්තට හොඳයි කියන දේ ලංකර ගැනීමේ තියෙන මේ විනෝදාංශේ මේ තියෙන సౌందර්ය මේ කියන මේ හුරතලේ තේරෙන්නේ ඔක අයින් කරන්න ගිය දවසේ. අන්න එදාට තන්නේ පිටක අපිට කැපෙනවා. එකතු කරනකම් හරියනකම් උඩ පැන පැන පාටි දම දම උසස් වීම කියලා හිත හිතා මගේම දක්ෂකම් කියලා හිතාගෙන මේක එකතු කරනවා. ඒක හත් බැඳි බැඳි හත් බැඳි බැඳි යනවා. ඒකටමයි ඔක්කොමලා ලෝකේ ඉන්නේ පුළුවන් තරම් එකතු කරපළයි කියන්නේ. ඉතින් අපිත් එකතු කරපු ඇත්තටම මේ වගේ වහලයක් කරලා එකතු වෙන්නේ සෑහෙන දුරට එකතු කරගත්ත සාමාන්‍ය මිනිසුන්ගේ ඉහළ මට්ටමට එකතු කරගත්ත පිරිසක්. නමුත් මේ එකතු කරගෙන එකතු කරන යනකොට මුගාක් එකතු කරගත්ත මනුස්සයා මරණදී ගොඩාක් අතාරින්න වෙනවා. ඒතර මහා තේ විකල්පයකට යනවා. කවදාකවත් Taman එකතු කරපු දේ මනාව කෙනෙකුට දීලා මැරෙන්න හම්බ වෙන්නෙම නැහැ. දෙන්න වෙන්නේ අප්‍රිය දායාදයක්. අකමැති කෙනෙකුටපත් කරන්න වෙනවා. ඉතින් ඒක කාට හරි නිකමට හරි අල්ලපු ගෙදර මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා දීද්ද වෙන සංගතිය දිහා බලලා අඩේ මමත් මැරෙනවනේ දැන් මම දැන් මේකට මොකද්ද කරලා තියෙන්නේ කියලා Taman එකතු කරපු දේ පිළිබඳව ප්‍රියමනාප දායාදයක් දීලා නැත්නම් Tamanට මනාප විදියට මේ වස්තුව හසුරුවලා තියාගන්න ඕනේ එහෙම නැත්නම් මේ වස්තුව නිසා මට අකල් මරණ සිද්ධ වෙනවා මට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඇති වෙනවා හතුරු ඇති වෙනවා ඒ නිසා මේ වස්තුව පිළිබඳව පැත්තකට වෙලා ඒක දිහා බලන්න පටන් අරගත්ත දවසක යාට තේරෙනවා මේ වස්තුව නිසා මම උදේ සඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩ ලිහන්න නැතුව අම්බ ගන්න. ඒකල්ල සෙනසුදා ඉදයි දෙකේ පන්තල් යනවා. ආය සඳ උදේ අමුඩ ගහ ගන්නවා. ඉතින් රට රාජ්‍ය අතහැරලා ඕවර් ටයිම් කර කර අරමිනියා මේ විනට තෝතෝ වරපල ගිය කම එක හම්බ කරනවා. කවදාවත් ඒ හම්බ කරන මිනිස්සයාට මේ හම්බ කරන මේ මේ මේ මීහරකට මේ ඔලොමල නැති වාහෙට විවේකයක් අවශ්‍යයි කියලා කවදාකවත් හිතෙන්නේ ඒ හම්බ කරලා කන එක එක්කත් කැමතිත් නැහැ හම්බ කරන එක විවේකේ වෙන දකින්න විවේකේ වෙනවා දකින්න. ඒගොල්ලෝ කියන්නේ තව තවත් හම්බ කරපන්, තව තවත් ප්‍රොමෝෂන් ගනින්, තව තවත් ආයෝජනය කරපන්, තවත් හම්බ කරපන්. අපිට පොඩ්ඩක් මීට වැඩිය දීපන්. උඹට ඇත්තටම කියනවනම් මට මීට වැඩිය දෙන්න පුළුවන්. උඹ දෙන්නේ නැත්තේ උඹේ තණ්හාවට කියලා. මෙතන ඉන්න අම්මල තාත්තලා හොඳටම දන්නව ඇති. අම්මල තාත්තා උප්පරීමේ දරුවන්ට සලකනවා. නමුත් එක දරුවෙක් සතුටේ ඉන්නවා. දරුවා හැම එකාම ඉන්නේ අම්මර තාත්තට ඕනේ නම් මේට වෙලෙ දෙන්න පුළුවන්. මුන් දෙන්නේ ඒක නිසා අම්මල තාත්තලා බඩබොක්කේදී ආගෙන බඩතුලියේ සංගවාගෙන දරුවන්ට කන්න බොන්න දුන්නට අම්මල තාත්තලා අකමැත්තෙන්වත් දැනගන්න ඕන හැම දරුවෙක්ම අම්මටයි තාත්තටයි වෛර කරනවා. ඒක තමයි අපි මේ ලෝකයේ පසුගිය අවුරුදු 40 ඉගෙන ගත්ත දේ. ඉගෙන ගන්නත් වෙනවා. තාම අම්මලා වෙලා නැත්තම් දැනගනින්න. තාත්තලා වෙලා නැත්තම් දැනගනින්න. ඒක නිසා ගොඩාක් බටහිර හැදෙන තරුණ යුවතිපතීන් ලොකු ප්‍රශ්නයක් නගනවා දරුවන් ඇති කරන්න ඕනද නැද්ද කියලා. පැහැදිලිම ප්‍රශ්නයක් ප්‍රසිද්ධියේ සාකච්ඡා කරනවා. යට කියනවා අවුරුදු 20ක් මහන්සියලා දරුවෙක් හදලා ඒක වෛර කරනවා නම් ඊට වැඩිය නරකද ඇල්සේෂන් බල්ලෙක් හදපුවාම ඌ ඉන්නකම් වලිග වනනවා. ඌට විඳන් කරන එක උදේ ඉඳලා හැන්ද වෙනකම් වලිග වනවා. මං කියන්නේ උන්දලා කියන දේ හරිද වැරදිද කියලා. නමුත් අද ලෝකේ දන්න නිසා ඇමරිකාවේ දෙන්නෙක් බැන්දොත් දෙන්න දරුවෝ දෙන්නෙක් ඇති කරන්න එපා. ජාතියත් පවතින්නේ දැන් එකමාරයි ඇති කරන්නේ. දෙන්නේ මුළු ජීවිතේටම කසාද බැඳලා ඇති කරන දල ජාතික නිෂ්පාදනය නැවත ජනගහනේ වැඩිවීම දෙන්නෙක් වෙන්න ඕන අඩු ගානේ ඒ මට්ටමේ ජනගහනේ පවතින දෙන්නෙක් ඉස්සලා දෙන්නෙක් හදන්න ඕනේ මැරෙන්න ඉස්සලා හදන්නේ කමාරයි. මොකද ඒ තරමටම දෙමාපියන්ට වෛර කරනවා කියන එක දරුවෝ ඒක ලොකු ෆැෂන් එකක් ලොකු මොස්තරයක්. කොළඹට යනකොට ඒක එහෙම්මයි. දියුණු පවුල් වල ඒක එහෙම්මයි. ඒක නිසා මේ හම්බ කරන දේ හම්බ කරලා දීලා ඒ පැත්තෙන් හුල්ලඟක අනුකම්පාවක් නැහැ. ඒ නිසා මේ හම්බ කරපු දේ මගේ හිතසුව පිණිස හිටීද මට අර්ථ කුසලයේ පිණිස හිටීද මට අර්ථ සිද්ධියේ පිණිස හිටීද කියලා මේ මීහරකට තේරෙන්නේ නැති එක තමයි ලොකුම මෝඩකම. මේ එළදෙනට තේරෙන්නේ නැහැ මේ මීහරකට තේරෙන්නේ නැහැ. ඉතින් අදපන් වෛරෝ බර භාගය කියලා උද්දී ඉඳලා හැන්ද වෙනකන් අදිනවා. හම්බ කර කර දෙනවා. ඒතර එකෙක්ගේ අනුකම්පාවක්වත් නැහැ. ඒක නිසා ඔය නන්දසි රත්නපාල මහත්තයා ඉන්න කාලේ එයා කරපු ඒ සමාජ මේ සමීක්ෂණයකදී එයා දැනගෙන තිබුණා දැනට හම්බ කරන වයසේ ඉන්න පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් වේවා ඒ එක්කෙනෙකුට ඇති වෙලා තියෙන චිත්ත පීඩාවක ප්‍රමාණය padi වැඩි කරගන්න, ජොබ් එක දියුණු කරගන්න, අම්මයි තාත්තයි බලා ගන්න, දරුවන්ට නිසි අධ්‍යාපනයක් දෙන්න, කාර් එකක් ගන්න, ගෙයක් තියාගෙන ඉන්න මට්ටමක් පවත්තන්න. ඒ මිනිස්සේ තනියම විඳින බර, අදින බර, යා කියලා තියුණා මුළු සිංහල ඉතිහාසෙ කවදාකවත් තිබිලා නැති තරම් අද බරක් අදින. ඒ තමන්ගේ සමාජ තත්ත්වයට රැගෙන දරුවෝ ඉස්කෝලේ යවාගෙන අම්මා තාත්තර කන්න බොන්න දීගෙන පවුලක් රකින්න. මේක ඒ ඒ කෙනෙකුට මෙච්චරක් බරක් අදින මෙච්චරක් ආතතිගත මිනිස්සෙකුට මේ හිත නඩත්තු කරන්න බෑ. ඒ මනසට පුංචි විවේකයක් ඕනේ. ඒ හම්බ කරලා එයාගෙන් යැපෙන කිසිම කෙනෙක් කැමති නැහැ එයා විවේක ගන්නවා දකි. ඒගොල්ලෝ කියන්නේ ඔය ටික ටිකක් පරිතද කරගනින්. ඔය ටික ටිකක් අඳුර පාගෙන වැර අරගෙන හම්බ කරපන් ඒකල මට දීපන්. ඒ විතරක් නෙවෙයි ඒ හම්බ කරන කාට තේරෙන්නෙත් නෑ මේ වැඩිතල් දුවන්න බෑ ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරොත්. ඊටපන්දම කෙලින් පත්තු කරුවොත් ටිකක් කල් දුවනවා. දැන් මේ දෙපැත්ත පත්තු කරන්න කියලා යාට තේරෙන්නෙත් නෑ. ඒ නිසා ලෝකෙ වැඩියෙන්ම සීදීනස ගන්න ජනතා අතරට මේ හම්බ කරන ජනතාවපත් වුණා ලංකාවේ. ඒක තමයි ලංකා ආර්ථිකයට තියෙන ප්‍රධානම බාධා. ජාන්තිවන ඇදලා ඇදලා ඇදලා අන්තිමට මොන හරි පොඩ්ඩක් ගැස්සිච්ච ගමන් තේනවා මම මෙච්චර මහන්සිලා හම්බ කරේ මේකටද ඉතින් මේ මිනිස්සු මට සලකන්නේ මෙහෙමද? එහෙනම් මැරෙනවම කොහොම හිටියේ? ඉතින් ඒ නිසා ඩිංගිත්තක් හරි කාට හරි තේරුනොත් ඇත්ත තමයි මට අම්මා අප්පා නැති කාලේ මට හම්බ කරන්න පුළුවන් ගතියක් හම්බුණා. ක්‍රමසහවිදි ලැබුණා. නමුත් මේ හම්බ කරන කාලෙදී මම කොච්චරක් මගේ ආධ්‍යාත්මය ගැන බැලුවද? විවේකී ගැන බැලුවද? උදිකලාව බැල බැලුවද? ඒක අගය කරන්න කවුද ඉන්නේ? බුදුහාමුදුරුවෝ විතරමයි. බුදුහාමුදුරුවෝ විතරමයි. වෙන්න මොනම කෙනෙක්වත් අපි ගැන කතා කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන්සේ කියනවා හම්බ කරන්න උනත් කමන්නේ නැති උනත් කමන්නේ දවසට විනාඩි 10ක් 15ක් වාඩි වෙලා වාඩි වෙලා ඉන්නගෙන බලන්න හිටපන් විවේක වේ සමතුලිත වේ හිත සහැල්ලුව තියාන කය සහැල්ලුවට තියාන ඉඳපන් ඊමණස හිතන අයියෝ ඒ වෙලාවේ කුඹර කෙටුවා නම් හොඳයිනේ කීකරි හම්බ කරා නම් හොඳයිනේ චික්කේ නිකම්ම නිකම්ම ඉන්නවා කියලා එයාට බුදුහාමුදුරු කියන්නේ වටනාකමක් තේරෙන්නේ නැහැ මොකද මිනිහා කල්පනා කරන්නේ හම්බ කරන රුපියල් ගන්න ගෙදර මිනිසුත් කියන්නේ ඇත්ත තමයි අහස් කුට්ට ගිනි තී කුඩු පත්තු කිරෝ වගේ චෝස් ගාගෙන යනවනම් හරි සන්තෝෂෙන් ඉන්නවා. ඒ නිසා කවදාරි මේ මෝල් වහන්සේට මේ එළදෙනට තේරුනොත් මේ ඔක්කොමත් තියේදී මම දවසකට විනාඩි 10ක් මම දවස් විනාඩි 15ක්වත් වෙන් කරන්න බැන්නම් මොන කැඹිරිල්ලක්ද මේ ජීවිතේ කියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි මේ මෝල් වහන්සේට විනාඩි 10ක් වෙන් කරන්න බැරි විනාඩි 15ක් වෙන් කරන්න බැරි නම් පැය 20ත් 23කුත් විනාඩි 50කුත් වැඩ කළා තවත් මදි නම් මේට වැඩි අපාගත දඬුවමක් තියෙනවා. මේට වැඩි රාජ දඬුවමක් තියෙනවා. මේට වැඩි කැඹිරිල්ලක් තියෙනවා. අන්න ওই විනාඩි 10ට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා හිතට. උංගාක් හම්බ කරන මනුස්සකට විවේක වෙච්ච ගමන් අර රාගය අයින් කරන්න හදපු රාගය පැන පැන කන. මොන්න විදිහකට විවේක වෙන්න දෙන්නේ. අපි හිතනවා ඇත්තටම අමාරු දේ නම් ওই දවසකට විනාඩි 10ක් වෙන් කරගන්නේ කියලා. ඒකත් අමාරුයි. ඇත්තටම ඒකටයි මම මෙතෙක් වෙලා කරුණු දැක්ුවේ. විනාඩි 10 අයින් කරාට පස්සේ මොකද වෙන්නේ බලන්න. අතීතයට දුවනවා, අනාගතයට දුවනවා, වෙන කෙනෙක් කාට දුවනවා, වෙන තැනකට දුවනවා මොකටද රාගේ? මොකටද? කාමච්ඡන්දේ. ඉතින් මේ මනුස්සයා අඬනවා අනේ බලන්න එක විනාඩි 10කට මගේ හිත මම මේ උපයන ලද කාමවස්තුන්ගේ වෙන්කරන්න මට බෑ. ඒ මොන මොන දාසකමක්ද කියලා හිතන්නේ. මොන න්‍යාය පත්‍රයක්ද වැඩ කරන්නේ කියලා. එයාට ඊට පස්සේ තේරුම් කරලා දුන්නොත් මේක තමයි පුතේ රාගය කියන්නේ මේ තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඔබ කායික වශයෙන් කාමවස්තුන්ගෙන් වෙන් වුණාට එහෙම නැත්නම් වස්තු කාමයෙන් වෙන් වුණාට ක්ලේශ කාමයේ වද දෙන හැටි පේනවා. හිතනවාද කවදා හරි තමන් හම්බ කරපු දෙයින් පිට දෙයක් ඇවිල්ලා ගහයි කියලා කවදාවත් නැහැ. ගහනවනම් ගන්නේ හම්බ කරපු දෙය විතරමයි. තමන් ප්‍රේම කරපු වස්තු වලින් තමයි පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඒක තේරුම් ගන්න දවස් තමයි පේන්නේ මේ තණ්හාව අල්පසාවද්‍යයි. ලෝකේ මනාපේ හැටියට බලනකොට යමක්මක් හම්බ කරන්න ඕනේ. දරුවා දුවා දරුවන කන දෙන්න ඕනේ. නමුත් එයා নিকමට හරි මේකෙන් වෙන්වීමේ අදහස. ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පය කියලා. කාම සංකාම විතක්ක වෙනකොට නෙක්ඛම්ම විතක්කේ පහල කරන්න ගිය දවසේ තේරෙනවා මාව මම හම්බ කරපු දේවල් එල්ලව එලව පහර දෙනවා. මොන විදියෙන්වත් නතවයන් කිව්වට ඉවකක්වත් නතර නේ ඉස්සලා හිතුව හොයන්න අමාරුයි කියලා. ඉස්සලා හිතුවේ අනිත් වැඩිය මම දක්ෂ විදියට හොයනවා. ඒකෙන් විශාල පිරිසකට මම උදව් කරනවා. ඒ නිසා මමත් හොඳ කෙලිකාරයෙක් තමයි. මම සාමාන්‍ය ජනතාවට වැඩිය මධ්‍යමට වැඩිය උසස් මට්ටමක ඉන්න කෙනෙක් හම්බ කරනවා කියන්නේ. නමුත් নিকමට පොඩි ප්‍රයත්නයක් ගත්ත දවසේ කායට විවේක දීලා එනයිගේ වෙන් වෙලා වස්තුවෙන් වෙන් වෙලා අනේ පුතේ ඔය ඔය ඇඟත් එක්ක හිටපන්කෝ විනාඩි 10ක් කියලා දෙන්නකෝ බලන්න. ඒක විනාඩි 10ක් ඉන්න පුළුවන්ද කියලා අන්න එදාට තේරෙනවා මේ කාමයේ තියෙන දන්ද විරාගී ගත ගතිය. එලවන්න බෑ කියනවා අතිය ගෑවිච්ච තෙල් කුණු ටිකක් වගේ කියලා. ලේසි නෑ අතාරින්. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඒ කියන්නේ අපි දැන් මේ කතා කරන සීලක පිළිපදලා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා වාඩි වෙලා බණ භාවනාවක් කරන හදන උපාසකම්ම කෙනෙක් හරි උපාසක භාත් එක්කයි. මොකද තාමෙන් ගිහිගෙන් නිකෙච්ච නැති මනසකට හිතෙන්නේ නැහැ. මේ විවේක ස්ථානට ගිහිල්ලා හිතේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. එයාට වෙලාවක් නැහැනේ. දැන් අපි විවේක ස්ථානට ගිහිල්ලා හිතේ මොකද්ද වෙන්නේ කියලා බලපුවාම හුඟව දෙනෙක් හිතනවා කෙලින්ම දිබ්බ චක්කු පහළ වෙයි. කෙලින්ම දිබ්බ සෝත පහළ වෙයි. කෙලින්ම බුදුහාමුදුරු එයි. කෙලින්ම පළවෙනි ධ්‍යානයට යයි. අලිමදියට හරක් කියලා gedara හිටියටත් වැඩිය කරදර එන්න පටන් ගන්නවා. ඉතින් ඒ විස්තර ලියන්න ගියාම එයා හිතනවා මම භාවනාවට අභව්‍යයි. මගේ මා කර්මයක්. එහෙම නැත්නම් මගේ සීලේ දෝෂයක්. එහෙම නැත්නම් මේ ස්ථාන භූමි දෝෂයක්. ඉතියා තනියම කල්පනා කරනවා චිකේ මං හිතුවේ නම් මේ වගේ විවේකයක් හම්බුනාට පස්සේ හිත විවේක වෙයි. නමුත් දැන් වෙන්නේ මොකද්ද? gedara හිටියටත් වැඩිය හොට දාපු මාළුවෙක් වගේ ගැහෙන්න ගන්න. වනමුකේ පෑදුවාට පස්සේ වනමුකයක් වගේ රිදෙන්න ගන්නවා. ඉතින් වටමිට බලනවා වටමිට බැලුවට ගෙදර මිනිස්සු එහෙන් hina වෙනවා බණ්ඩිතය වගේ භාවනා කරන්න කියන්නේ හම්බුණාද ධ්‍යාන ගෙනාවද ගෙදර එනකොට අරක මේ කියලා ඒ පැත්තෙම තුසුලි විසුලු මේ පැත්තෙන් බලන අනික කට්ටිය টොප් එකට භාවනා කරනවා බලපංකෝ මගේ හිත විතරක් ගොජ්ජ දානවා මේ හරකේ කපලා ඉනවා ඊගා හපන්න ඉන්න හරක දිහා බලනකොට මොකද හිතෙන්නේ තව පොඩ්ඩකින් මාත් කපනවා ආන් මේ වගේ තමයි හරක් ගාඩ ගෙනිච්ච කටුකලේ ගාලේ නොලියා වද දෙනවා වගේ භාවනා පර්යංකයේ අපායක් බවට පත් හැම කෙනාම මේ පත් වෙන අපාය මට විතරයි කියලා නේ හිතන්නේ. භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ධර්ම දේශනාවට අහුම්කන් දීලා ධර්ම සාකච්ඡා කරපු නැති ඕනම කෙනෙක් හිතනවා මේ එක තැනක ඉන්න බැරි මේ කඩිගාය එක තැනක තියන්න බැරි මේ හිත වඳුරු හිත මට විතරයි කිය. කව නිකමට හිතන්න මේක කාගේ ස්වභාවය මේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ වැරද්ද නම් පුංචි හැබැයි අතාරින්න අමාරුයි කියලා මේක දැනගත්තොත් මෙතන ඉන්න ඔක්කොගෙම හිත පිස්සන්කොටු කියලා පොඩි සතුටක් එනවා මට විතරක් නෙමෙයි හොරි තියෙන්නේ ඔක්කොටම හොරි නිසා සොරි කියන්න දෙයක් නැහැ දැන් මට විතරක් හොරි තියෙනවා නම් සොරි බලනකොට හැම එකටම හොරි ওই ටික තේරුම් ගන්න රිට්‍රීට් කීයක් කරන්න ඕනේ කියලා හිතනවා මේ ඉන්න හැම කෙනාගම හිත ගොඩ දාපු මාළුවෝ වගේ හැම කෙනාගම හිත වනමුගේ පෑදුවා වගේ එක එක්කත් කියන්නේ එක එක ඔක්කොම හංගගෙන ඉන්න නෑ මට පොඩි ඉසේකක් වක් විතරයි තියෙන්නේ මට බඩේ එකක් වක් විතරයි තියෙන්නේ ඒක නැත්තම් දෙඤ්ඤම් කියලා තමයි කියන්නේ ඉසේකක් නැත්තම් බඩේ එකක් බඩේ එකක් නැත්තම් සද්ද සද්ද නැත්තම් වේදනයි ඉතින් ඕකේ තමයි කටුකොහලේ තමයි පෙරලෙන්නේ කාට හරි කවදා හරි ඒ Tamanට භාවනා කරන්න ගියාට පස්සේ මේ ඇති වෙන ටික මේ ඇති වෙන කටුකොහල ඒ විදිහටම හෙලි කරන්න පුළුවන් නම් නිවන් දැක්කා වගේ. ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඔක්කොම හිතන නෑ මේක මට විතරයි තියෙන්නේ. මම මේක හොරෙන් අහගන්න ඕනේ මේක නැති කරගන්න ක්‍රමයක් තියෙනවා කියලා. එයා දන්නේ ඒක අයින් කරනවා තව එකක් එනවා. අපි පොදුවේ කිව්වොත් මේ කාමය අයින් කරාට එළවෙලව පහර දෙනවා කාම සංඥාව. ඒකයි ඒකට කියන්නේ දන්ද විරාගය කියලා. අයින් කරුවට දැන් අපි බුල්ලූතරයක් දාලා අයින් කරුවයි කියන්නකො තමන්ගේ වස්තුව. නමුත් ඒක පිළිබඳ තියෙන හැඟීම, ඒක පිළිබඳ තියෙන කෑදරකම, ඒක පිළිබඳ තියෙන සැලසුම් කිරීම, ඒක පිළිබඳ පශ්චාත්තාපය ඉලෙවල පහර දෙනවා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ දන්ත විරාගී වූ මේ රාගය දුරු කිරීමට ප්‍රයෝගයක් තියෙනවා. දුරු කිරීමට ප්‍රයත්නයක් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවේ එක දයකින්, එක රැයකින්, එක බණකින්, එක ප්‍රයත්නකින් දිනන්න බෑ. මොකද මේ රාගය අපි දිනු කළ තියෙන මුළු සංසාරේ පුරාවට. ඒක සැටි කපන්න බෑ. කපන්න පුළුවන් බොහෝම චිත්තක්ෂණ මට්ටමට. හැබැයි දිගට පවත්වන්න බෑ. ඒක නිසා චිත්තක්ෂණ මට්ටමකට හෝ මේ සංසාරේ පුරාවට ගෙන ආපු මේ කාමයට ආසාව කාම වස්තුන්ට ආසාව නැත්නම් වස්තු කාමයට තියෙන ආසාව චිත්තක්ෂණයකට හෝ දුරු කරන්න පුළුවන්ද කියලා බලන බැලිල්ල තමයි අපි ඉස්ලාම රිට්‍රීට් එකදී ඉස්ලාම වැඩමුළුවකදී කරන්නේ. අපි ඒකට කියනවා මේ කතා කරන දැන් මේ රාගය පිළිබඳවයි එහෙම නැත්නම් මේ කාම සංඥා පිළිබඳවයි කාම සංඥා දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන්නේ රූපයක් අරමුණු කරන්නේ. ඒ රූපය අත්විඳින්න පුළුවන් අස්පනා අපිට තියෙන රූපයක්. එතකොට ඒ රූපයකට හිත ගියයි කියලා කියන්නේ කාමේසා කාම සංඥාව දුර වේ. කාමේසා කාම සංඥාවේ තියෙනවයි කියලා කියන්නේ රූපෙට ගිහිලා නැහැ. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ඒ තරම්ම සුවිශේෂී. ඉතින් අපි මේ මතු කරගත්ත කාරණාව ටිකක් වාසි පිනිස පහසු පිනිස වැටෙන තාලට ගියොත් යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා මට හොඳට තේරෙනවා මම මැරිලා නැහැ කියලා මට හොඳට තේරෙනවා මට නිින්ද ගිහලා නැහැ කියලා. මට හොඳට තේරෙනවා මට සීමුර්ජා වෙලා නැහැ කියලා. කියලා මේ චිත්තක්ෂණය උපයාගෙන සපයාගෙන මේ කියන්නේ රාගයේ කාමේසා කාම සංඥාවෙන් දුරු අවස්ථාව කියලා තේරුම් ගන්න ගොඩාක් කල. ඒ එළඹ සිටි චිත්තක්ෂණය කියලා කියන්නේ මම දැන් මෙතන ඉන්නවා නැත්තම් මම අවදියෙන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඉඳිමි නැත්තම් සිටි ඉන්නවා නැත්තම් හිඳිනවා කියන එක දන්නවනම් ඒ දන්න කිසිම චිත්තක්ෂණයක රාගයක් නැහැ කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ ඒ කියන්නේ චිත්තක්ෂණයකට අර සංසාරේ පුරාවට ගෙන ආපු මෝහ පටල රාග පටල කපන්න පුළුවන්. නෝ ප්‍රශ්නේ තියෙන මුළු භාවනා ජීවිතේ පුරාවටම තියෙන ප්‍රශ්නේ තමයි එක චිත්තක්ෂණයකට මේ විදිහට මම දැන් මෙතන ඉන්නවා කියලා ගත්ත දේ දිගට පවත්න්නේ කොහොමද කියන එක. එච්චරයි අපි මුළු භාවනා ජීවිතේටම කරන්නේ. අපි එකට নানা ප්‍රකාර ක්‍රම විදි යොදවනවා මේ ගෙවද ගෙවද්දාගත්ත ගෙටවද්දාගත්ත මේ හිත නැවත නන්නත්තර නොවි නානා ප්‍රප්‍රයෝගහරහා උපක්‍රමහරහා gedara නතර කරගන්න. ඉතින් නිසා පළවෙනිම වූත් වැදගත්ම වූත් හැබෑ වෙනස තමයි මේ චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවා කියන එක හරහා නැත්නම් ඒ චිත්තක්ෂණයේ සියලු කාමය සියලු රාග සියලු කාම තණ්හා කාම සංඥා කාම විතරකේ කාම සංඥා දුරු වෙනවා කියන මේ විශ්වාසය ඇති කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ඉස්සල්ලා මේ චිත්තක්ෂණයේ උපයන සමාධිය ඉඳගෙන වෙන්න පුළුවන් වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා සුවසේ ඉන්නවා සමබරව ඉන්නවයි කියලා. මේ චිත්තක්ෂණය අත්දකින්න පටන් ගත්තොත් මේ චිත්තක්ෂණේ වඩා වර්ධනය කරන්න පටන් ගත්තොත් මේ චිත්තක්ෂණේ මේ සියලු කාම සහ කාම සංඥා දුරු කරනවා කියලා තේරුම් ගත්තොත් සක්මන් කරනකොටත් එයාට තේරෙයි සක්මනේදී යම් ප්‍රමාණයකට මට ආරමුණේම ඉන්න පුළුවන් මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ නැත්නම් මම ඉඳගෙන නෙවෙයි දැන් ඇවිදිමින් ඉන්නේ කියලා ඊට පස්සේ යෝගාවචර ගිහිල්ලා හැන්දෑ බුදිය ගන්න හදනවා කියමු. එතකොට ඇඳේ සැතපිලා. දැන් මම මෙතන හැතපිලා ඉන්නවයි කියලා දන්නවනම් අර පරියංගේ ඉන්න ආනිසංසම ඒ රාගය, ඒ කාමය, ඒ කාම සංඥා, ඒ චිත්තක්ෂණේ නෑ. ඒ නිසා මේ දෙක මම දැන් මෙතන ඉන්නවා කියන එකයි කාමේ සහ කාම සංඥායි අන්‍යෝන්‍ය වශයෙන් පරස්පරයි. මේ දේ කරන්නේ නැති මනුස්සයට අපි කියනවා අන්ධ පෘථග්ජනයයි කියලා. කරලත් නැහැ, දන්නේත් නැහැ, කරන්න උත්සාහ කරලත් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සීලයක පිළිපිටලා බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා දවසම මහන්සි වෙලා එතන පරියන්කයක් මහල එක චිත්තක්ෂණයක් උපේනවා. මම දැන් මෙතන ඉනවා ඊට පස්සේ ආ තීරුම් අරගන්නවා මේ චිත්තක්ෂණේ මේ අල්පසාවද්‍ය වූ කිප්ප විරාගී වූ දන්ද විරාගී වූ රාගේ නැහැ. ආනේ එතනදී යාට තේරෙන පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ කියාපු දේ අවුරුදු 2600 ඊට පස්සේ වුණත් ඇත්තමයි. දැන් මට විශාල වගකීමක් තියෙනවා. මේ විදිහට මුදුන්පත් කරගත්ත. එළඹ සීරිය. මූණට මූණ දාගත්ත. මේ කාමයේ තා කාම සංඥාවෙන් තොර මේ චිත්ත වීදිය, මේ චිත්ත ප්‍රවෘතිය කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඉස්සල්ලාම මේ මාත්‍රිකා දෙක මුණ මුණ ගස්සන එක කාමේ සහ කාම සංඥාව සහ රූපේ ඉඳගෙන ඉන්න කය කියන රූපයට හිත දැමීම. මේ දෙකෙන් එකයි එකවරකට හිතකට ගන්න පුළුවන්. අරක ගත්තොත් මේක නෑ මේක ගත්තොත් අරක නෑ. ඒ නිසා එක චිත්තක්ෂණයකටවත් මාට දැන් මෙතන මම දැන් මෙතන කියලා ගන්න බෑ කියනවනම් හිතන්න කොච්චර කාමයේ දුරු කරන්න අමාරුද අපි හිතමු මෙහෙම ටිකක් කොයිට වැඩිය යෝගාවචරයේ පැත්තෙන් එහෙම නැත්නම් අද අපි දවල් අහපු ප්‍රශ්න හරහා ගත්තොත් අපිට බින්දගත්ත ගමන් ඔන්න විනාඩියක් දෙකක් ඉඳගෙන ඉන්න ඉරියව්ව 30යි. ඊට පස්සේ අපි හිතනවා මේ කය ඇතුලේ මේ කයට ගත්ත හිත ඇතුලට හිත බඳින්න එපා නැත්නම් මෙයා පණිනවනේ. ඉතින් ඒ නිසා කය ඇතුලේ මොනවා හරි ක්‍රියාශක්තියකට හිත දාන්න. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? මොනවද දැනෙන්නේ? මොනවද ඇඟෙන්නේ කියලා බලනකොට බුදුරජාන් වහන්සේගේ යෝජනාවක් තමයි පණ තියෙන කයක නැතුවම බැරි දේ තමයි හුස්ම ටික. ඉතින් හුස්මට හිත යන්න පුළුවන්. නැත්නම් අපිට හුණුසුමකට සිසිලකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට පය හැප්පෙන තැන් දිහා යන්න මොනවා හරි දැනෙනවයි කියලා. ඒ දැන ඔක්කොම අපි පොදියකට ගහලා කියනවා රූප කියලා. නැත්නම් රූප. ඒ රූපේ හිත තියෙනවනම් කාමේතා කාම සංඥාවේ නැහැ. ගිහිත ගේ ඇතුලේ. ආන්නේම ඉන්නකොට අපිට ලාවට වගේ යාන්තමට වගේ ආස්වාද ප්‍රසවාසය හරි උදලේ පිම්බීම හරි දැක්කනම් දැන් දන්නව හොඳට ඕම ගේ ඇතුලේ ඉන්නේ සතා කියලා. ඉතින් අපි ඒක තව දුරටත් දියුණු කරනවා මල් මාලයකට මල් ලැබුණා වගේ එක හුස්මක් දෙකක් තුනක් හතරක් පහක් කියලා වඩන වඩන වෙලාවේ එකතු වෙන එකතු වෙන ගානේ තේනවා දැන් කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ. හැබැයි ඒක කවදාවත් බුද්ධියට සින්න වෙන්නේ නැහැ එතන එතන උපයන්නවා. එතන එතන උපයන්නවා. අන්න එහෙම උපයගෙන ඉන්නකොට හිත පිට ගියයි කියලා හිතමු. ඒක පාට සද්දයක් ආව හිත පිට ගියා. ඒ පාට වේදනාවක් ආව හිත පිට ගියා. එහෙම නැත්නම් හිතවිල්ලක් ආවිල හිත පිට ගියා. ඉතින් ආයෙත් කල්පනා වෙනවා ලස්සන වීදුරු මාලිගාවක් හදාගත්තා. අනේ කවුරු හරි ගලක් ගැව්වා සිහුන්නත් දූලි වුණා. එතන වැල්ලට ගිහලා ලස්සන වැල්ලේ වැලි වලින් මාලිගාවක් ඇදුවා. රැල්ලක් ඇවිල්ලා ගහගෙන ගියා. ඉතින් ඒක විශාල පශ්චාත්තාවයක් එනවනේ. නමුත් මේ යෝගාවචරය දන්නවනම් ඒ පශ්චාත්තාපෙත් ඇත්තයි. හිත කැඩිච්ච බත ආයසරයක් ගන්න පුළුවන් නේ මම දැන් මෙතෙන්. එච්චරනේ මනුස්සකම කියන්නේ. ඒකනේ manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ. ඒකනේ ලොකුම පිනක් කියන්නේ. ඒක දන්නේ නැතුව අර කැඩුනා කියලා අඬ අඬ ඉන්නවනම් චරිචුරු ගහනවනම් කලපින්දම් ගහනවනම් අන්ධ පෘතජනයි කිය. කැඩුනට කමන්නේ මට ආයල් ආල්දුණෙක් වාගේ. දැන් පටන් ගත්ත කෙනෙක් වගේ. මට ආයෙසරයක් පුළුවන් චිත්තක්ෂණයකට හිත ගන්න එක්ක ආසල් රසල් නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට නැත්නම් සක්මන් කර කර ඉන්නවනම් අත් දකින්න දෙයට රූපෙට ඒ බව කැඩුනට පස්සේ ආයෙ මට මේකට ගන්න පුළුවන් බව තේරුම් ගත්තට පස්සේ තේරෙයි කැඩිච්ච හිතක ඉඳලා අරමුණට හිත ගැනීමේ ශක්තිය වළක්වන්න පුළුවන් මොනම බලවේගයක්වත් ලෝකේ නැහැ. මායයකට බෑ, භූතයකට බෑ, කෙලෙසයකට බෑ, රජේ රජයකට බෑ, බ්‍රහ්මයකට බෑ, දෙවියෙකුට බෑ, හතුරෙකුට බෑ. මෝඩකමට විතරක් පුළුවන්. ඕකට තමයි මෝඩකම කියලා කියන්නේ. මෝඩකම තිබුණොත් අනේ හිත පිට ගියාන කියලා පශ්චාත්තාප වෙලා කන බින්දම් ගහගෙන ඔළුවේ අද්දක බැඳගෙන ආඩ ආඩ ආඩ ආඩ ඉන්නවා. ඒ ඉන්න හැම චිත්තක්ෂණයකම අපි කෙලෙස් උපදවනවා. ඒක හරි. හිත පිට ගියා, හෙල්ලුණා, කම්ම වුණා, කලපලප්පන් වුණා. නමුත් ආයේ හිත ගන්න පුළුවන් හැකියාව දන්නවනම් යම් කිසි කෙනෙක්. වැටෙන එක වැටුණා නම් කෙලින් කරගන්න පුළුවන් බව දන්නවනම් ඒ මනුස්සයා අසහාය තත්ත්වයකටපත් වෙනවා. කදාක පිළිහන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා ඉස්සරහට තේරෙයි භාවනා කර කර යනකොට අපි මෙතෙක් මේ චෝදනා කරපු ශබ්ද, මේ වේදනා, මේ හිතවිලි තමයි අපිට පන්නරේ aran දෙන්නේ වැටුණාට, කැඩුණාට හදන්න පුළුවන්. දැන් අපි දෙවෙනි සැරේ හදන්නේ බුදුහාමුදුරුවෝ කියලා නෙමෙයි මගේම ක්‍රමසාවිදි වලින්. මං හොයාගන්නේ මගේම බේත් වලින්. ආන්නේ විදිහට වැටෙන වැටෙන වෙලාවේ නැගිටවන්න පටන් අරගත්තොත් ඒ ඒ ගුණයට ඒ තියෙන ශිල්පෙට කියන්නේ ආදුනික මනසක් තියාගන්න. ඕන වෙලාවක වැටෙන්න පුළුවන්. මම ආදුනිකයෙක් විදිහට නැවත මේක ගොඩනගනවා. වැලි මාලිගාවක් හැදුවා වැල්ලට ගහගෙන ගියා. වැලි තියෙනවා බාය හදපන්. දැන් ওই පොඩි උන් හදලා තියෙන ලේගෝ සෙට් එක කියලා එකක් තියෙන. කැලි කැලි ෆිට කරලා එක එක දේවල් හදන්න පුළුවන්. ඒක ඕන දෙයක් හදතයි. ඒක විපරිත ගමන් කුඩු වෙනවා. ඉතින් අරකා ඉසాత බැඳගෙන අඬනවා. අයියෝ මගේ මොඩල් එක ගියයි කියලා. ඇත්තටම නිර්මාණශීලීපෙක් නම් ඊටු කැලටි ගන්න අලුත් මොඩල් එක හදන එකනේ තියෙන්නේ. ලෙගෝ සෙට් එකට මොකුත් වෙලා නැහැ. සෙට් එක තිබුණු කැලි වලට වෙන් වුණා. එහෙම නැත්නම් අපි ප්‍රහෙලිකාවක් විසඳලා කැලි සෙට් කරලා ජිග්සෝ පසල් එකක් හැදුවයි කියමු. කවුරු හරි අනිත් පැත්ත හැරෙයි. අරෝපට පස්සේ අරමංශය ඉසాత බතගෙන අඬනවනම් ඒකට නිර්මාණශීලීත්වයක් නැවත හදන්න දන්නේ නැහැ. ඌට තමයි මැට්ටා කියන්නේ. ඌට තමයි මෝලා කියලා කියන්නේ. ඌට තමයි බොබ්බඩයි කියලා කියන්නේ. ඌට තමයි ගොනා කියලා කියන්නේ. ඌට තමයි මෝඩයයි කියලා කියන්නේ. ඉතින් අපිත් මෝඩ වෙනවා. ওই පොඩ්ඩක් වැඩිච්ච ගමන් චර්චුරු ගන්න ගත්තොත්. එතකොට බුදුරජාණන්සේ මොසුප්පු වෙනවා. ධර්මයේ අඬා වැටෙනවා. අපි සංඝයා වෙන්නේ නැහැ. අපි ඒකට අන්ධ පෘථජන ගන්න වැටෙනවා. අපේ සීලෙත් මොකද්ද පිටුනෙන්න පටන් ගන්නවා. නිසා කොච්චර වැට්ටුවත් ඒ තමයි මේ කාමයාගේ තියෙන දන්ද විරාගී ගතිය අයින් කරන්න බෑ. යා එළවෙලව පහර දෙනවා, හීනෙවත් පහර දෙනවා, වංචනිකවත් පහර දෙනවා. අපිට කියන්න තියෙන උඹට කරන්න පුළුවන් ඔච්චරයි. හැබැයි මේ ඉල්ලලා ගන්න පරිප්පුව මොකද හම්බ කරපු දෙයක් මේ ගහන්නේ. නිකන් ලෝකේ තියෙනවා අපිට ගහන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපිට යම් තැනක හිරියරයක් කරනවා නම් කරන්නේ අපි වර එක ප්‍රේම කරපු කෙනෙක්. විමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ නිසා කාටවත් කියන්න බෑ මට මේ අසාධාරණ විදිහට ගැහුවයි කියලා මම කියන්නේ ඉල්ලගෙන කන පරිප්පුවක් ඇදගෙන නාන නෑමක් මේකේ තියෙන. ඒ නිසා එලවෙලව පහර දෙනකොට තේරුම් ගන්න මේකට නෙමෙයි මම ප්‍රේම කළේ. මේකට නෙමෙයි මම මෙතෙක් ආදරය කළේ පොඩ්ඩක් හරියාගේ නයිපෙන පේන්නේ අයින් කරන්න හදපු වෙලාව. නමුත් බුදුරණන්සේ බොහෝම ඍජු බොහෝම කැපෙන ආයුධයක් වගේ එකක් දීලා තිනවා ඔබ වර්තමාන මොහොතේ හිත ගනින් හැබැයි කැඩෙන බව දැනගනින් කැඩුණා පස්සේ ආය ගනින්. මෙන්න මේ ගුණය දිනු කරන්න ගත්තොත් තේරෙයි මේ වගේ තැනකට ඇවිල්ලා සියලු වැඩ බහා තබලා අතක් පිට අතක් තියාන කවුරු හරි දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැදුරක ඉඳගෙන කරනවා නම් මිස ගෙදරක ඉඳද්දී අපිට කවදාකවත් මෙහෙම දැනුමක් නැහැ. ඒකයි මම කියන්නේ අපිට උගන්වන ගුරුවරු මොනවද උගන්ලා තියෙන්නේ කියලා. උන් එක්කෙකුටවත් අත්තේ නැහැ සාත්‍රය. අපේ අම්මලා තාත්තලාට කවදාකවත් තේරෙන්නේ මම මේ දොස් කියනව නෙවෙයි. බුදුහාමුදුරන් අපි කියනවා අමාමෑණී බුදු පියාණන් වහන්සේ කියලා. මොකද අපේ අම්මටත් වැඩිය අපි ගැන ආදරයක් තියෙනවා. ලෝක ගුරු කියලා කියනවා මේ ලෝකේ ඉන්න අනික ඔක්කොම වලට වැඩිය බුදුහාමුදුර මේ පෙන්වන දේ බුදු කෙනෙක්ම ඇවිල්ලා ටොක්කක් කනලා ඉගෙනුනේ නැත්තම් උගන්වන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන්සේ උඹට විතරයි දෙන්නේ උඹට දෙන්නේ නැහැ කියලා එකක් නැහැ. දුන්නාට පස්සේ ක්‍රියාත්මක කරනකොටත් හරියටම ශිල්පේ දැනගෙන කරොත් මුලදී ගොඩාක් අසාර්ථකයි. මුලදී ගොඩාක් නිකන් ඊතලකින් ඈත තියෙන ටාගට් එකට විදින්න හදන කෙනෙක් වගේ දුන්න දුනුදී යමුණ ගන්නවත් තේරෙන්නේ නැහැ. විදල විදල විදල විදල විදල ඕන දවසක පොට්ටෙට ගිහිල්ලා ටාගට් එකට වදිනවා. ඊට පස්සේ තමයි විශ්වාසය එන්නේ එල්ලේ ගන්න ඇති. ඒ නිසා මුලින් මුලින් කරන දේවල් වලට ඉල්ලුම සැපේම නීතියට යන එක නම් පශ්චාත්තාප වෙනවා. අනේ මම මෙච්චර කල් භාවනා කරුවා එක විනාඩි 10ක් එක විදිහට ඉන්න බෑ. ඒක හුස්ම රැලි 10ක් එක විදිහට බලන්න බෑනේ කියලා චෝදනා කරනවා. නෝ කවදා හරි භාවනා කළා විනාඩි 10ක් ඉන්න පුළුවන් වෙන එක ගහන්න ඔయితත් වැඩි වද වෙලා තමයි එතෙන්ට අවිල්ලා තියෙන්නේ. කාටවත් බූදලින් හම්බෙලා නැහැ. ආනාපානෙ ඉන්න පුළුවන් ගතියක්. කාටවත් වෙන ක්‍රම වලින් කරන්න බෑ. එක තැනක ඉන්න ඕන ගතියක්. ඒ නිසා හැම කෙනෙක්ම යන්නේ මේ පාරේ. ඒ නිසා මේ රාගයේ තියෙන මේ දන්ද විරාගයේ ස්වરૂපය, එලෙවෙලව පහර දෙන ස්වરૂපය තේරුම් ගත්ත දවසට තේරෙනවා අපි දරුවෙකුට අපි මොනවද උගන්වන්න ඕනේ කියලා. අපි ගුරුවරයෙක් වශයෙන් ශිෂ්‍යයෙකුට මොනවද උගන්වන්න තියෙනවක හම්බ කරන එක ලොකු දෙයක් තමයි. ඇත්තටම අත අපිට අතක් තියන්න හම්බ කරන්න බෑ. නමුත් උඹට ඒ කාන්තේ මොකේ හැමාරේ බලන්න වෙනවා. ඔය හම්බ කරපු දේ හැපැත්තක් තියෙනවා. මරණයම නෙමෙයි මරණ ඉස්සෙල්ලා ලෑස්තිද? අනවශ්‍ය විදිහට බරක් අතර ගත්තොත් විඳවන්න වෙනවා. ඕක බර බිම තියන්න පුළුවන් තරම් එකක්ද අරන් තියෙන්නේ කියලා දන්න ඒ ඒ මුලැමැදාග පෙන්වන්න ගියාම බුදුදහස කියනවා මේ රාගය කවුරුත් ප්‍රිය කරන සුබ නිමිත්තෙන් පටන් ගන්න එක. ඒ නිසා సౌందర్యය පැත්තෙන් අපිට ඒක වටිනාකමක් තියෙනවා. සාහිත්‍යමය පැත්තෙන්, සංස්කෘතික පැත්තෙන්, මහත්මගති පැත්තෙන් මේක වටිනාකමක් තියෙනවා. එකතු කරන වෙලාවේ. නමුත් ඔබ කවදා හරි බලපන් ඕකෙන් අයින් වෙන්න වෙනවා වෙනවා වෙනවමයි අයින් වෙන වැටකොට මොකද්ද ඉතුරු කරන්න කියලා කොහොල්ල ගාගත්තා. අතේ තෙල් කුණු ටිකක් ගෑවුනා වගේ අරින්න අමාරුයි. ඒක නිසා දැම්මම යම් කිසි කෙනෙක් ඒක දැනගෙන ඒකට ප්‍රයත්න කළොත් තාම හම්බ කරපු නැති මනසට වෙන්නේ මේ මනසක ඔලුව නරක් වෙලයි කියලා. ඉතින් අනුක් මිනිස්සු අමුඩ ගහගෙන හම්බ කරන්න හදනවා. මෙයා බලනවා හම්බ කරපු දේ අතපයක් කඩා ගන්න නැතුව බිම තියන්න පුළුවන්ද කියලා. ඒක කවදාකවත් අගේ කරන්නේ ඒක ලෝකයාගේ කරන්න දන්නේ එහෙව් ලෝකයක තමයි බුදුරජාණන් වහන්සේ පැවිද්ද අගය කරේ. එහෙව් ලෝකයක තමයි සරුවචනාංශේ අබිනිෂ්ක්‍මණය අගය කරේ. පටිනිස්සග්ගේ අගය කළේ. ඉතින් අපි මේ තැදී පැහැදී උත්සාහ කරන්නේ අපේ හිතෙන්, කයෙන්, වචනෙන් බූවල් වගේ, පහුරු වගේ බදා ගන්නම හදද්දී ඒ විනාඩි 5ක් 10ක් සියලු පහුරු අතහැරලා උත්සාහ කරලා බලනවා ඒ අල්ලගත්ත දේවල් වලින් තොර වෙලා මේ රූප කර්මස්ථානක හිත තියන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියන් ආස්වාද ප්‍රසආසයේ හිත තියන් ආස්වාද ප්‍රසආසය අපිට මොනම දෙයක්වත් දෙන්නේ නැහැ කවුරුවත් හිතන්නේ බෑ මේ ආස්වාද ප්‍රසාද හිතේ අපිට රාජ්‍ය සම්පatti, සීතු සම්පatti, රාභ සත්කාර සම්මාන දිලෝක හම්බෙයි කියලා කද්දාකවත් නැහැ. අර විශාල කාම සංඥාසා කාම දුරු කරන්න පුළුවන් බවට ආනපානේ සාක්‍යයක් දෙනවා. වහංගුවක් දෙනවා අපිට. ලාංඡනයක් දෙනවා අපිට. නිමිත්තක් දෙනවා අපට. ඒ නිසා අපි ආනාපානේ වඩනවා කියන්නේ මේ gedara giniyanna මොනවාක්වත් හම්බෙන එක නෙවෙයි. මේ අයින් කළ යුත් අයින් කරන්න පුළුවන් බවට ආඩ් එකට ලාංඡනයකට ගන්න එක. ඒ නිසා ආනාපානෙම වෙන්න ඕනේ. සක්මන් කරනකොට අපි බලන්නේ පය තියෙනකොට පය පොළවේ වදින එක තේරෙනවා. වම තියෙනකොට වම තේරෙනවා. දකුණ තියෙනකොට දකුණ තේරෙනවා. තව ටිකක් එහාට ගියොත් අපි පීසු කෝපයක් හොදනකොට ඒ පීසු කෝපේ හොදනකොට දැනෙන ස්පර්ශයට හිත යොදාගෙන ඉන්න. ඒකට අපි දන්නවා මේ හිත යොදාගෙන ඉන්නවයි කියන්නේ අපි අතීතයෙන් අනාගතයෙන් අයින් වුණා. අතනින් මෙතනින් අයින් වුණා මේ අස්පනා අපිට කරන දේ මුළු හදින්ම කරනවා. ඉතින් බුදුරජාණන් අපිට කොච්චර අනුකම්පා මෛත්‍රී කෙරුවද කියනවනම් වැසිකිළියට කියලා වාඩි වෙලා මල බහ කරනකොට මුත්‍රා කරනකොට ඒක පිළිබඳ හොඳට දන්නවනම් ඒ කියන්නේ මේ භාවනා කරනකොට අත පිට අතත් යන ආනාපාන කරන ආනිසංසේ වැසිකිළියේදී කැසිකිළියේදී ගන්න පුළුවන්. ඒක අමාරු වෙන්න පුළුවන්. මොකද හේතුව අපි ඒ පරිසරය උහුරු කරලා නැහැ. ඒ පරිසරය අපිට උහුරු වෙලා තියෙන වෙන දේවල්. මෙතන ආවට පස්සේ සිල්ලුතුම් පිටසක් මැද ඉඳගෙන සීලයක පිහිටලා සියලු වැඩ බහා තබලා මේ රූපයකට හිත බඳින්න ගන්න ප්‍රයත්නය හරහා මේ තණ්හාවේ තියෙන අල්පසාවද්දී ගතිය සහ ඒකේ තියෙන දන්ද විරාගී ගතිය අපි ගන්න වෙනස බුදුරජාණන්සේ ඉස්සල්ලාම් භාවනා කරන කෙනාට දෙන අභියෝග පන්තිය ප්‍රශ්න පත්‍රය තමයි මේ කාමච්ඡන්දේ. ඉස්සරහින්ම තියෙන නීවරණ ධර්මේ කාමච්ඡන්දේ කාමයට ඇති කැමැත්ත. ඉතින් ඒකත් එක්ක වැඩ කරලා ඉවර වුණාට පස්සේ තමයි මහා සාවද්‍ය වූ කිප්ප විරාගිය වූ ද්වේෂයට එහෙම නැත්නම් ව්‍යාපාදයට අපි යන්නේ. මේක පිළිබඳව යම් ප්‍රමාණයකට විශ්වාසයක් ඇති කරගත්තට පස්සේ යම් ප්‍රමාණයක පරිචයක් ඇති කරගත්තට පස්සේ ඒ යෝගාවචරයට ඒකෙන්ම විශ්වාසයක් ඇති වෙනවා පුදුමාකාර විදිහට මේ මුළු ලෝකෙම තණ්හාව පිළිබඳ කාමයේ පිළිබඳව දාතිය වගේ කඹරන්න වගේ ගියාට මමත් මෙතෙක් කල් ගියාට දැන් මට අවශ්‍ය නම් යෝනිසුමනස්කාරය යොදලා తాවකාලිකව ක්ෂණ වශයෙන් මේක ගන්න පුළුවන් දැන් ඉදිරියට මම මේකට යනවද මේකට යනවා. එයාට පැහැදිලිම පාරවල් දෙකක් විවෘත වෙනවා. මේකට ගියොත් එන්නේ එන්නේ බර අදින ගුණෙක් බවට පත් වෙනවා. මේකට ගියොත් එන්නේ එන්නේ නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඒ ඒ ඇතිවෙන ආත්ම විශ්වාසය, ඒ ඇතිවෙන අදිෂ්ඨාන ශක්තිය, ඒ ඇතිවෙන චිත්ත ශක්තිය හරහා තමයි ඒ යෝගාවචරය කාමයේ පිළිබඳවත් ඉදිරියට යන අතර ඉස්සරහට ද්වේෂය මහා සාවද්‍ය වෙච්චි ද්වේෂය පිළිබඳව වැඩ කරන්නේ මේ කාමයේ පිළිබඳ නැත්නම් කාම ඡන්දේ පිළිබඳ වැඩ කිරීමෙන් ඇතිවෙච්චි කලපුරුද්ද දකපුරුද්ද අහපුරුද්ද වගේ ඒ පුරුද්ද වැඩෙනවා නම් ඒක යෝගාවචරයට විශාල දැනෙන්නේ Tamange හිත ඒකාග්‍ර වීමක් වශයෙන් ඒකෝදි භාවයටපත් වුණා වගේ හුදේ කලාව වුණා වගේ තේරෙන පටන් ගන්නවා ඒකම අපිට කියන්න බෑ මේ වගේ වැඩමුළුවකදී 100ක් අත්දකින්න පුළුවන් වෙයිද කියලා. නමුත් ඒකට මම බැහැලා ඉන්නවද? පාරේ යනවද? తాවකාලික වශයෙන් චිත්තක්ෂණ වශයෙන් මට වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්ද බැරිද කියන එක නම් පැහැදිලිවම දවස් දෙකක් තුනක් යනකොට කාට උනත් තේරුම් ගන්න පුළුවන්. ඒක උනත් අපේ චින්තන රටාවට අපේ ආකල්පවලට විශාල වෙනසක් බුදුජානන්සේ සඳහන් කරන්නේ ඒ ආකල්ප, ඒ විතක්ක, ඒ සංකල්ප ගඟ දිගේ ඉහළට පීනන වගේ දෙයක් කියලා. ඒ නිසා සමහරුන්ට හිතෙන් ඉඳ තියෙනවා දැන් නම් දැන් නම් ගඟ දිග ඉහළට පීනන්න නාකි වැඩි දෝ කියලා හිතෙන් ඉඳ තියෙනවා. මටත් හිතෙනවා වෙලාවකට. නමුත් බුදුරජාණන්සේ අර නකුල පිටු පාසකතුමාට කිව්වේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නොකරගෙන ඉන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ කය ගැනම හිතාගෙන කයේ වයස ගැන හිතාන නෑ බෑ චරිචුරු ගන්නවනම් අපි ඉතරට එන්න දෙන්නෙත් නෑ මේ පැත්තට. නම ගොඩින්ම කපලා අයින් කරලා දාන්න. ඔය කය ලෙඩ වුණාට කමන්නේ මේ හිත ලෙඩ නොකරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් අපි දන්නවා ඒගොල්ලෝ ආදර්ශයක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ හැදෙන પરම්පරාවට කියලා දෙයි ඒක අන්ධ භක්තිකෝ මේ හම්බ කරන එක නෙවෙයි වැඩේ. ඔගෙන් වෙන් වෙන වෙලාවක් තියෙනවා. අන්න ඒකට ලෑස්ති වෙලා. ඒක තමයි අමාරු දෙය කියලා පෙන්ලා දෙන්න නාකින්ගෙන් තියෙන වැඩක්. නාකි ඉගෙන ගත්තට පස්සේ ඒකෙන් ගන්න පාඩමක් තියෙනවා. ඊට පස්සේ තමයි අපි සටන් උපක්‍රම දාන්නේ තරුණ පිරිස සඳහා. ඒ නිසා පුළුවන් තරම් මං ඉල්ලා හිටිනවා මේකට මේ සටනක් දෙමු. සටනක් දීලා මේ ගොඩනැගිල්ල හදන්න ඕනේ එක එක gadule වගේ මම දැන් මෙතන එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස යම් ප්‍රමාණයකට ආද කරගෙන යම් ප්‍රමාණයට මූණට මූණ දාලා තියාගෙන මේ අමාරුවෙන් දුරුකල යුතු කාමය නැත්නම් රාගය චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ බංගුර වශයෙන් දුරු කරන්න මට පුළුවන් මම ඒකම මගේ තේමාව කරගෙන මගේ ප්‍රතිපදාව කරගෙන ජීවත් වෙනවා කියන ඒ විතක්ක විතක්කේ නැත්නම් මේ සම්මා සංකප්පේ ඒ ආකල්පේ ඇති වුණා නම් මම හිතනවා ධර්ම දේශනාවෙන් අර්ථය සිද්ධ වුණා කියලා සියලු දෙනාට ඒ සංකල්ප මේ වෙනස පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා ශිළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා